අපි ඒ අනුව එහෙම නැත්නම් මෙතෙක් කරපු ඒ විස්තරය අනුව කෙනෙක් සාමාන්‍ය පුතජන කෙනෙක් මේ ශාසනයක් තියෙන බව දැනගෙන ඒ ශාසනයේ ප්‍රතිපදාවේ හික්මීමේ මුල සීලේ බව දැනගෙන ඒක කාගේවත් මෙහෙයීමකින් නෙවෙයි තමන්ගෙන්ම ශක්ති ප්‍රමාණයෙන් දැනගෙන සීලයක පිහිටියයි කියලා අපි හිතමු. ඒ මොකද මේ පිළිසෙට ඒක පොදු වශයෙන් කියන්න පුළුවන් නිසා ඒක නමුත් සමස්ත ලෝකයට නම් එහෙම කියන්න බෑ. නමුත් එහෙම හිටියපු කෙනෙක් මේ සීලයක මම සමාදන් වෙලා කය වචන දෙක යම් ප්‍රමාණයකට හික්මව ගත්තේ එහෙම නැත්නම් මේ වීතික්කම මට්ටමේ කෙලෙස් සමාජ නීති උල්ලංඝනය කරන විදිහේ රළු පරළු කෙලෙස් නොවන විදිහට කාය වචන දෙක මම හික්මව ගත්තේ සීල විසුද්ධිය යොමුක් ලබා දෙන මේ චිත්ත විසුද්ධියට පාදක කරගණ්ඩායි ආසන්න කාරණාවක් කරගණ්ඩායි ඒ නිසා මම ඒ සීලේක පිළිහිටලා දැන් ඒ චිත්ත විසුද්ධියට යනවා කියන එක ඊටාත්ම කලාතුරක වෙන එකක් සංසාරේ බොහෝම කලාතුරකින් වෙන එකක්. සිල් රැකලා ඒක භාවනාවට නංවනවා කියන එක. අද දැන් මේ පිරිස ගත්තාම මේක සිල් රකින්නත් ඉස්සෙල්ලාම දානවා. අපි යන්නේ භාවනා මධ්‍යස්ථානට අපි යන්නේ නිසන් වන්ට අපි ගියාම සිල් රකින්නවා. අපි සිල් රැකලා භාවනා කරනවායි කියලා. එසේ නමුත් මේ පිරිසටත් වැඩේ වෙන්නේ ওই තාලෙට තමයි. සීලක පිළිහිටලා සමාධියකට හිත දානවා. එතකොට අර සීලකින් කාය වචන දෙක වීතික්‍රමණ මට්ටමට වෙන්න දෙන්නේ නැතුව අරස කරගත්තාට පස්සේ ඒ අරසාව යටතේ නැත්නම් ඒ සන්තෝෂේ ඒ ප්‍රමෝදය තුල තමයි හිත කීකරු වෙන්න ආම්බන් වෙන්න දමනේ දමා දැපනේ දමා ගන්න පුළුවන් මේ. ඒ දැපනේ දමා ගන්නවයි කියලා මෙතන අදහස් කරන්නේ නානා අරමුණු વિશે නානා ගෝචර વિશે හැසිරෙන හිත දැන් මෙන්න මෙතන තියෙන්නේ කියලා Taman දන්න මධ්‍යස්ත නැවත නැවත ලබ ගන්න පුළුවන් ස්වභාවික අරමුණකට කීකරු කර ගන්න. ඒක මේ පිස්සු ඇඳිච්ච වඳුරෙක් අරගෙන කීකරු කර ගන්නවා වගේ. අපේ හිත දවස පුරාම ජීවිතේ පුරාම සෙනග ඉන්න හරියක් කරන්නේ නානා අරමුණු දිගේ දුවන එක. ඉතින් ඒක තමයි අපි මේ සભ્યත්වයේ සීලාචාරකම හැදියාව කීක කිව්වට අර චිත්ත විසුද්ධියට ගිය කෙනාට තේරෙන මොන තරම් අශීලාචාරද කියලා. ඉතින් කිසිම චාරයක් නැහැ. ඒක තේරෙන්නේ යම් වෙලාවක මේ නානා විසේ නානා ගෝචරයේ හැසිරෙන හිත මධ්‍යස්ත උදාසීන නොමිලි ලැබෙන නිතර ලැබෙන අරමුණකට යොමු කරන්න ගියොත් අර ගඟ දිග ගඟ දිග පිහිල ඉහළට පීනන්න හදනවා වගේ නැත්නම් විශාල ජලාශයක මේ බැම්ම කඩලා ගියා වගේ මේක පුදුමාකාර දෝරේ ගැලිල්ලක් ගන්නවා. තේරෙන්න පටන් ගන්නවා මොනම තාලකින්වත් මේ එක අරමුණක දෙකක් චිත්තක්ෂණ දෙකක් තියන්න බෑ. ඒ තරම් පයින්නවා. ඉතින් මේක කළ යුත්තක් කර හැක්කක් කරන්න පුළුවන් ශාසනයක් තියෙනවා මම කරමි කියලා ගන්න හැකියාවට අපි කුසල ඡන්දය කියලා කියනවා. ඒක මේ සාමාන්‍ය සද්ධාව නෙවෙයි. ඒ සද්ධාව බොහොම ඕරන්න ඕනේ. එහෙම තමයි හිතේ ඇති. ඒනොට මම උත්සාහ කරනවා කය කීකර කරගත්තා වාගේ හිත කී වචනකී කර කරගත්තා වාගේ මේ හිත පුළුවන් නම් අපි මේ givis ගත්ත මූල කර්මස්ථානට නතු කරගන්න. මූල කර්මස්ථානේ පවත්වා ඉතින් අපි ඉඳගෙන ඉන්න ඉරියව්වේ මූල කර්මස්ථානේ මොකද්ද කියලා දැනගන්න ඕනේ නිසා. ඇවිදිනකොට සක්මණේ මොකද්ද මූල කර්මස්ථානේ කියලා දැනගන්න. ඒක දන්නේ නැත්නම් අපිට කියන්න පුළුවන් කමටහන් ලැබිලා නැහැ කියලා. කමටහන් ලැබුණා නම් කවුරුත් කිව්ව කිව්ව පළියට අතන හිටපන් කිව්වට අපේ හිත හිටින්නේ නැහැ. සක්මන් කරන වෙලාවේ මෙන්න මේකේ හිත තියන්න කිව්වට හිටින්නේ නැහැ. ඉතින් ඒ නිසා ලැබිච්ච කමටහන Taman දිරව ගත්තද මේක Tamanට යාප්පිය Tamanට යැපෙන්න පුළුවන් සප්පාය අරමුණක්ද කියලා බලන්න උත්සාහ කරන්න ඕන. උත්සාහ කරනකොට සමහර විටක එක්ක ඒ අරමුණ හරියන්නේ නැහැ. එහෙම නැත්නම් හරියනවා. අන්නේ බව කොහොමද දැනගන්නේ? කය වචන දෙක කීකරු කරගත්ත මිනිස්සයා දැන් හිත කීකරු කර ගැනීම සඳහා නානා විශේෂ දුවන අරමුණු වෙනුවට ඒ කාර්මක තබා ගැනීමට අපි කියනවා බරපතල වචනයක් කියනවා ඒකාග්‍රතාවය කියලා. එහෙම නැත්නම් ඒකෝදි භාවය කියලා. උකට සමාධිය කියලාත් කියනවා. චිත්ත භාවනා කියලාත් කියනවා. ඉතින් ඒක අරමුණක තියා ගන්නවා කියන එක අර පිස්සු ඇරිච්ච වඳුරෙක් වගේ කීකරු කරන අමාරුයි. නමුත් දැනගන්න කට්ටිය එක වෙලාවට අරමුණ ගන්නේ එකයි තමයි හිත. ඒක මේක භාවනාවක ප්‍රතිඵලයක් නෙවෙයි හිත වේලාවට ගන්න ඒක අරමුණයි. ඒක මොකද්ද කියලා කියාගන්න එකයි දැන් අවශ්‍ය වෙලා තියෙන්නේ. මේ භාවනා කරලා නෙවෙයි අරමුණකට ගන්නෙ. හිතේ කරගන්නේ කර්මන එච්චරයි ආය ඕක මේ මේ තටමඬ දෙයක් නැහැ. දැන් අරන් තියෙන්නේ මොකද්ද කියලා දැනගන්න එකයි අවශ්‍ය කරලා ඉතින් ඒක හරියට මේ මම කවුද කියලා බලනවා වගේ. ලෝකයේ අරමුණු ඕනි තරම් තියෙනවා. ඇහැට රූප මුලිච්ච වෙනවා, කණ්ඩ සද්ද ඇහෙනවා, නාසයට ගඳ වදිනවා, දිවට රස වැටෙනවා, කයට පහස ලැබෙනවා, හිතට අරමුණු තියෙනවා. හිතවිලි. මේකෙන් කොයි එකද ගන්නෙ කියන එක හයම ගන්න බෑ. එකයි ගන්නෙ. මොකද්ද ගන්නෙ කියන එක දැනගන්න එක අමාරුයි. ඒක හික්මීමක්. සතුන් මරන්න නැතුව හික්මෙන්නා වාගේ. හොරකම් කරන්න නැතුව හික්මෙන්නා වාගේ. කාමීත්‍යචාරය කරන්න නැතුව හික්මෙන්නා වාගේ. මගේ හිත දැන් තියෙන්නේ මොකේද කියලා දැනගෙන දැනගන්න උත්සාහ කරනවා නම් තේනවා කොච්චර දඩබ්බර හිතක් උනත් නන්නත්තාර හිතක් උනත් කඩප්පුලි හිතක් උනත් නොකෑමන දහවදුරා හිතක් උනත් එක සැරේට ගන්න කාර්මණයි. ඒ අරමුණ මොකද්ද කියලා දන්නවනේ විශාල ඥානයක්. ඒ අරමුණ මධ්‍යස්ථ අරමුණක් නම් ස්වභාවික අරමුණක් නම් නැවත නැවත මතුවෙන අරමුණක් නම් ප්‍රත්‍යක්ෂණය කරන්න අරමුණක් නම් ඒක ඉනිමගක් වෙනවා නිවනට. ඒ නිසා බුදුජානනාංශය අපිට කියන මේ নানা විෂය ඇතිරෙන අරමුණු নানা අරමුණු විෂය ඇතිරෙන හිත පුළුවන් නම් ආස්වාස් ප්‍රසවාසය තියන්න. ඉතින් ඒක උගදෙනකොට ආනබනේ අහුවෙන්නේ නැති නිසා මහසි සයඩෝ ස්වාමීන් වහන්සේ කිව්වා එහෙනම් ආස්වාස් ප්‍රසවාසය අනුව සිදුවෙන උදරේ පිම්බි මැකිලිම තියන්නේ කියලා. ඊට පස්සේ ඔක ඉඳගෙන ඉන්නකොට චර්චුරු ගන්න නිසා කියන හොඳයි නා ඇවිදින ගමන් ඇවිදින ගමන් පිම්බි මැකිලිමේ තියන්නත් එපා ආනපන තියන්නත් එපා කකුල ඉම වදින එකේ තියන්න. වමේ දකුණේ තියන්න. මෙන්න මේක තමයි කමඨාන් දෙටමයි කියලා කියන්නේ. අපි දත්ම දිනකොට අතට බුරුසු අහුවෙන හැටි මදින හැටි. බත් කනකොට කෑම අනන හැටි කන හැටි. නානකොට යනකොට එනකොට කනකොට බනකොට මුඛේද හිත තියෙන්නේ කියලා බැලුවොත් ඒකේ චාරයක් නැති මනුස්සයෙක් කියනවා අසුත පුතුජණය කියලා. මේක කොහෙද තියෙන කියලා දැනගන්නා සුළුව කටයුතු කරන්න එන කෙනා පුදුමාකාර මේ රහසොත්තු සේවකෙක් වෙන්න වෙනවා. යම් කිසි තැනකට නිතරම හොරෙක් ඇවිල්ලා බඩු හොරකම් කරගෙන යනකොට අල්ලගන්න බැරි නම් යුනිෆෝම් ඇඳගෙන ඉඳලා පොලිසියට අල්ලන්න බැරි නම් අපි කරන්නේ රහසොත්තු මුරකාරයෙක් තියලා බලනවා කෝකද ඇවිල්ලා මොකද්ද ගෙනියන්නේ කියලා. අනිත් වගේ අපි බලනවා දැම්මගේ ගෙට කඩා වදින්නේ ඇහැ හරහාද, කන හරහාද, නාසය හරහාද, දිව හරහාද, කය හරහාද, හිත හරහාද කියලා. මේ බැලිල්ල ලේසි නෑ. මේක බලන්න පුදුමාකාර පෞරුෂත්වයක් ඕන. ඉතින් ඒක බැලුවනේ අවුරුදු අවුරුදු නෙමෙයි සුවාසු මේ මේ තාරාසංඛ්‍ය කල්පලක්ෂයක් බොරිම්පුර බුදුජාන් වහන්සේ අපට දෙනවා. අර ඔක්කොම පිටු කරලා ඔය කෝකේ හිටියත් අල්ලන්න මාරු කයේ හිටියොත් අල්ලන්න ලේසි. ඒ නිසා මේක තේරුම් ගන්න පුළුවන් නම් හොඳ දේ තමයි ඇහැකන දිවනාසය කයමන කියන ඉඳුරංගෙන් කය මේක තේරුම් ගන්නවා කියන එක ලේසි නෑ. ඒක ඉතින් අදහන්න වෙනවා. ඒක අපිට අදාහ ගන්න වෙනවා. ඒ නිසා අපි උදාහරණයක් වශයෙන් ගන්න වාඩි වෙන පරියන් කරන භාවනාවේදී ඇත්ත එක වහගන්න. අපි ස්විච්චාවෙන් දැනගන්නවා මේ ආයතනත් එක්ක වැඩ කරන්න බෑ. යා බොහොමත්ම නොසන්ඩාලයි. ඒ නිසා ඇස් දෙක වහගන්න ඒකඟ වෙනවා. අපි කන වහන්න පුළුවන් සත්තු ලෝකේ නෑ. කනට කරන්න තියෙන්නේ සද්ද නැත් තැනකට යන එක විතරයි. එනිසා අපි විවේක ස්ථානයක් හොයාගන්නයි කියලා කියනවා. නාසය වහන්න පුළුවන් ඔටුවට විතරයි. අනිසත්තුන්ට අමාරු නාතේ වහන්න. ඒ කියනවා නාසයෙන් ආවට ඒ අරමුණු ගන්න එපා. ඒ නැත්නම් මධ්‍යස්ථ වාතාවරණයේ තියෙන තැනකට යන්න. ගන්ධ තැන යන්නත් එපා, සුවඳ තැනකට යන්නත් එපා. ඊට පස්සේ දිව අපි දිව රස බලන එක අපි ඒ වෙලාවේ తాවකාලිකව නැතර කරනවා ඒ විතරක් නෙවෙයි දිවට කියනවා කතා කරන්නත් එපා කියලා. ඒ දිව විතරයි බරපතල අකුසල දෙකක් කරන තනි මිනිහා. ඇස් දෙකම එකතු කරලා බැලීම කරනවා, කන් දෙකම එකතු කරලා ඇහිම කරනවා, නාසපුඩු දෙකම එකතු කරලා ගඳ සුවඳ බලනවා, දිව තනි එක කතා කරනවා කනවා. ඔය දෙකම යෝග ජීවිතේට පුදුමාකාර බාධා දෙකක්. ඒ නිසා කට වහගෙන ඉන්නයි කියන එක අර්ථ දෙකක් තියෙනවා. කන්නෙත් නැහැ. හැන්දවලේ කන්නෙත් නැහැ. කටත් ප්ලාස්ටරයක් දාලා වහනවා. ඕක තමයි අමාරුම දේ. විශේෂයෙන්ම කාන්තාවන්. මොකද මේ උමානක් විතර කතා කරේ ඉතින් මුළු ජීවිතේම කතා කරගන්න බැරුව යනවා ඊට පස්සේ. ඇයි වදේ හැද්ද උදේ ඉඳලා හැන්ද වෙනකම් බෙලි කටුවල් හොල්ල හොල්ල කච කච ගා ඉඳලා මේ ඇවිල්ලා පොරොප්පයක් ගහපුවම ඕකට ඊට පස්සේ හොල්මන් තමයි. මම කියන්නේ මේ හොඳවන කියන්නේ ඉතල මේ ලාමකට කියාගෙන කියාගෙන යන්නේ. ඊට පස්සේ කය අපිට උඩරට නැටුම් පාත නැටුම් වට්ටක නැටුම් අර නැටුම් මේ නැටුම් නට්ට කොට අපිට ගිරස් වාර්තා දුන්නට හෙල්ලෙන්නේ නැතු ඉන්න පුළුවන්ද බලන්න කාට හරි. අනේ ඉදාට තේරෙනවා කෙලි කාර්යය කවුද කියලා. එනිසා කියනවා උඩරට නැටුම් නටපා පාත නැටුම් කටුසු නැටුම් නටපා වට්ටක නැටුම් නටපා උත්තර ಭಾರತීය නැටුම් නටපා අරංගේටරු නටපා විනාඩි දෙකක් හිටපන් හෙල්ලෙන්නේ නැතුව දාපු ගමන් අල්ලදැයි කවුද මිනිහා කවුද නොමිනිහයි කියලා. ඒ නිසා අපිම කියා ගන්නවා හොඳයි පට්ටල වාඩිවියන් ඔබ හෙල්ලෙන්නේ නැතුව හිටපන්. හෙල්ලෙන්නේ නැතුව හිටියට ඕගොල්ලෝ කොච්චර භාවනා කරත් ඕගොල්ලන්ට තේරෙවි මේ කය හොල්ලන්නේ නැතුව හිටියට හෘද වස්තු නිතරම හෙල්ලෙනවා. හුස්ම නිතරම හෙල්ලෙනවා. බඩ නිතරම හෙල්ලෙනවා. ඔය කරබනේ ඉන්න වෙලාවේ දත් වැවෙනවා. ඔය කරබනේ නෝයි කෙස් වැවෙනවා. ඔය කරබනේ නෝයි ඔක්කොම වැවෙනවා. ඒව එකක්වත් අපි හිතාමතා කරන්නේ නැති නිසා අපි කියනවා හිතාමතා කරන එල්ලීම් නතර කරනවා කියලා. නතර කරලා අර එහි මේ දුවන පණින හිත කියනවා කයට බුරකාවල් දැම්ම වගේ කය මොකද කරන්න කියලා බලන්න ඉපක් කියලා. ඇහෙන් එතකොට ගණිතුනේ නොවෙන්න වගේ බලා ගන්නවා. නා කනෙන් නොවෙන්න වගේ බලා ගන්නවා. නාසයෙන් දිවෙන් ඕවා සාමාන්‍ය නාසයෙන් දිවෙන් කරදර අඩුයි. මෙතෙන් ගිහිල්ලා දැන් කය දිහා හිත යොදාගෙන බලන එකට අපි කියනවා සමත භාවනාව නැත්තම් භාවනා කරනවායි කියලා. දැන් මොකද වෙන්නේ? ඒ කියන්නේ නානා විශේෂ නානා ගෝචරේ දඟලන මේ හිත මේ කය කියන විශේෂ පුළුවන් නම් බැඳ තියන්නේ කියලා කියනවා. මේක අස්වාභාවික දෙයක් බව හැබෑව. કૃත්‍රිම දෙයක් බව හැබෑව. මෙතනින් තමයි අපි මුල අල්ලන්නේ. ඒක චබ්බිසෝදන චප්පානක සූත්‍රයේදී සරුවචනසේ සඳහන් කරලා කියනවා මේ නානා විශේෂ නානා ගෝචර හැදෙන සත්තු 6 දෙනෙක් එකට බැඳා වගේ තමයි අපේ කය කියලා කියන්නේ ඇහැ කියලා කියන්නේ සර්පේ කන කියලා කියන්නේ කිඹුලෙක් කන කියලා කියන්නේ බල්ලෙක් කය කියලා කියන්නේ හිවලෙක් හිත කියලා කියන්නේ පිස්සු වඳුරෙක් මේ හය දෙනා බැඳලා පස්සේ හය දෙනා තම තමන්ගේ ගෝචරයට අනික් පස්සේ නාම ඇදගෙන යනවා. ඇහැ බලන වෙලාවට සර්පයා වැඩම් වැඩ කරන්නේ අනිත් ඔක්කොම මේ පැත්තට යන්න ඕනේ. ඇහැ බලන වෙලාවේ සද්ද ඇහුනට අපි ඒව ගණන් ගන්නේ නැහැ අපිට. ගන්ධ රස පහස ඉන්නේ ඇහැට ඒ තරම්ම නතු වෙනවා. කොච්චරද කියනවනම් අපි බල රූප බලන වෙලාවේ සද්ද ඇහෙන්නේ නැහැ කියලා කිව්වත් ගණන් ගන්න කැමතිත් නැහැ, දන්නෙත් නැහැ. නම සිද්ධ වෙන්නේ ඉච්චරයි. ඊට පස්සේ සද්ද අහන වෙලාවට આવොත් කිඹුලා වතුරට අදිනවා වගේ රූපේ වෙලාව පේන්නේම අපිට පේන්නේ නැහැ. මුඛාද ඉස්සර වෙන්නේ ඒක තමන්ගේ අනික් හය දෙනාම ඇදගෙන ගොදුරු බිමට යනවා. ඉතින් මේ හිවලා තමයි කය කියන්නේ බුදුජානක කියනවා හය දෙනාම අල්ලලා කුඤ්ඤක ගැට ගන්න කියලා කුඤ්ඤේ කය වෙන්න අරින්නේ කියලා. එතකොට සත්තු දඟලනවා දඟලුවාට ගැට ගන්න ලණුවේ දිගට විතරයි දඟලන්නේ. එතකොට අපිට තේරෙනවා බලාගෙන මම ඇත්ත එක වහගෙන වහගෙන භාවනාගෙන රූපයක් පේනවා තැන්නවා. එතකොට දන්නවා හිත මේ සර්පයා වැඩ කියලා. හැබැයි යාට ඉච්චර දුර යන්න බෑ. ආපහු කයට එනවා. මොකද අපි කියලා තියෙනවා හිතට රූප පෙනුනොත් භාවනා කැඩෙයි. සද්ද ඇහුනොත් කැඩෙයි. ගන්ධ රසෙන් කැඩෙනවා. ඒ නිසා ඒකේ ගිය බව දැනගෙන ආය කයට ගන්නයි කියලා. ඉතින් මේ ක්‍රමයට අපි උත්සාහ කරලා උත්සාහ කරලා දැන් හිත තියෙන්නේ කයෙය. එහෙම නැත්නම් රූපය කියලා දන්නවනම් අපේ ඔය චිත්තවිසුද්ධිය කියන එක සමතය කියන එක ඒකාග්‍රතාවය කියන එකට මුලපිරුවා වෙනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ නැවත නැවතත් එහි හිත යොදවන එක. කය හිතවන යොදවනා කිව්වහම ඉඳගෙන ඉන්නකොට අඩු ගන්න මේ ඉඳගෙන ඉන්න ආකාරය අපිට පෙනේ. හිතට වැටෙහි මම දැන් ඉඳගෙන ඉන්නකොට හිටගෙන ඉන්නා වගේ නෙවෙයි. නිදාගෙන ඉන්නා වගේ නෙවෙයි. ඇවිදිනා වගේ නෙවෙයි. මම ඉඳගෙන ඉන්නවා ඉඳගෙන. ඉතින් ඒක ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. ඒක දිගට බලන්න පුළුවන්. නොමිලේ ලැබෙන්නේ. ඊට පස්සේ ඇවිදිනකොට දන්නවා මම ඉඳගෙන නෙවෙයි. මෙන්න මේ මේ අත්හදා බැලිය හැකි කරුණ වලින් මම ඇවිදිනවා. කොහොමද දන්නේ? ආ එතකොට මේ වම් කකුලට දකුණු කකුලට බර මාරු වෙනවා. ඒකට ශරීරයේ ස්වරූපෙත් වෙනස්. ඉතින් මෙන්න මේ ටික දන්නවා කියලා කියන්නෙම ඒ චිත්තවිසුද්ධියට මුල පුරලා අපි දැන් අභ්‍යාසයේ යෙදෙන වෙලාව. 100%ක්ම යෙදෙන වෙලාව. කිසිසේත්ම පැකිලෙන්න එපා. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවනම්, ඇවිදිනකොට ඇවිදින බව දන්නවනම්, හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව දන්නවනම්, නිදාගෙන ඉන්න නිදාගෙන ඉන්න බව දන්නවනම්, පැය 24ම අපිට කියන්න බලන් චිත්ත භාවනාවක් යනවා කියලා. නමුත් මම දන්නවා සිංහල බෞද්ධය කවදාකවත් මේකට භාවනා කියන්න කැමති නැහැ. ඒගොල්ලොන්ට දිග ජප මන්ත්‍රයක් කියවන්න තියෙනවා නම් ඔන්න භාවනාව. මොනෝ හරි ඉල්ලනවා මේ ඉඳගෙන ඉනකොට ඉඳගෙන ඉන්න කය දැනගෙන ඉල්ල ඕකනම් ඉතින් මොකක්ද අප්පා ඕක ඉච්චර මට ඊට වැඩි ලොකු එකක් කියලා දෙන්න බැරිද කියලා අහන. කියලා දෙන්න පුළුවන් බැරි නෑ. මොකද බුදුරජාණන්සේ පටන් ගන්නකොටම සතිපට්ඨාන සූත්‍රයේ අරඤ්‍යගතෝවා රුක්ඛමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා නිශීදති පල්ලංකං ආභුජිත්වා කියලා පළඟ බඳ වාඩි වෙලා ඒකට ආභෝග කරන්නයි කියලා කියනවා. දැන් මං ඉඳගෙන ඉන්න බය හිතින් අදලා හිතින් දැක ගන්නයි කියනවා. එතනින් තමයි භාවනා පටන් අරගත්තේ. දැන් අපිට ඒක දැන් ආභෝග කරනවා කියන වචනේ අහලවත් තියෙනවද කියලා බලන්න සතිපට්ඨාන කියවට ඒ වචනේ නිකන් දත් අතර ඉංගල යනා මිසක් කියවෙන්නෙත් නැහැ. නිශීදති පල්ලංකං ආභුජිත්වා පළඟ බැද ඒ බවට හිත ගන්න. හිතින් අල්ල දැනගන්න මම දැන් ඉඳගෙන ඉන්නේ කියලා. මේ ටික කියන්න පුළුවන් නම් කාට හරි මම මේ භාවනා කරුවා මම ඉඳගත්තා ඉඳගෙන ඉන්නකොට මම ඉඳගෙන ඉන්න බව දැනගත්තා මට මේ යටි පහටිය පොළවේ වදින නිසා කියලා කියවනම් ඔච්චරම තමයි මුළු කායානුපස්සනාවෙම ප්‍රධානම ලකුණු ලබන තැන. මොකද ඒකෙන් තමයි මංගලාවතරණේ සිද්ධ වෙන්නේ. දොරට වැඩිම සිද්ධ වෙන්නේ. ඊට පස්සේ තමයි තේරෙන්නේ මේ ඉඳගෙන ඉන්න කයෙහි මේ පිරමීඩයක් තිබ්බා වගේ, හුඹහක් තිබ්බා වගේ, චෛත්‍යයක් බැඳා වගේ. ඔය ඇත් දෙක වහගෙන ඒක ආභෝග කරනකොට ඉතින් සටහන ගන්නකොට ඕක ඇතුලේ සිද්ධ වෙන දේවල් දකින්න පුළුවන් වෙන්නේ ගේ දැක්කොත් විතරයි. මේ ගේ දැකීමම කයට හිත ගැනීමම භවනා ආරම්භයක් වෙනවා. දෙපැත්තකින් මේක අගය කරන්න පුළුවන්. මම හිතන කතාව දික් වෙන එක නැහැ කියලා. එකක් තමයි කයේ ඉඳගෙන දන්නව නම් සතිය පිටලා කියලා දැනගන්න පුළුවන්. දෙක තමන්න තමයි මෛත්‍රී කරනවා කියලා දැනගන්න පුළුවන්. එදාට තේරෙයි මම මෙතෙක් කල ජීවිතේ කවදාකවත් ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව බල්ලා නැහැ. ඒ තරම්ම මේකට ද්වේෂ කරලා තියෙන්නේ. හිටගෙන ඉනකොට හිටගෙන ඉන්න බව බැලීම ලොකු වැඩක් කියලා අපි ගණන් ගන්නෑ. දැක්කත් හිතන අයියෝ ඕක වැඩක් නෑ කියලා. කොල්ලෙක් නම් කියාවි මං හිටගෙන ඉන්න වැඩ නෑ කෙල්ලෙක් හිටගෙන ඉන්න දකින්න පුළුවන් නම් හොඳයි. කෙල්ලෙක් නම් කියාවි ඕක නම් ඉතින් මගේ එක නම් මං දැකලා තියෙනවා කණ්ණාඩියේ කොල්ලෙක් හිටගෙන ඉන්න දකින්න පුළුවන්. අපි කාට හරි පිට දෙයකට තමයි දකින්න කැමැත්ත මේක දකින්න කැමති නෑ. ඒකෝට පේනවා මේ ශරීරෙට ආකාරයට පුදුම ද්වේෂයක් අපි ළඟ තියෙන. දැන් ඒක කඩලා ඒ වෙනකොට මෛත්‍රයක් එන්න පටන් ගන්නවා. දවසට Taman ඉන්න ඉරියව්ව එක චිත්තක්ෂණ දෙකක් තුනක් හතරක් පහක් ආදී වශයෙන් ඒ ඉරියව්වේ ඉන්න ගමන් ඉරියව්ව හොඳට ප්‍රමෝද කරනවා ඒක. බොහොම තරුණ ප්‍රීතියක් එනවා නේ මෙච්චර නන්නත්තර වෙච්ච හිත කයට ගත්තා. ඒක බුදු කෙනෙක් කියපු නිසා. නැත්තම් කවදාකවත් මම කරන්නේ. අපේ අම්මා අපිට කියලා දෙලත් නැහැ. අපේ අපච්චි කියලා දෙන්නෙත් නැහැ. පන්ති බාර ගුරුවරයා කියලා දෙන්නෙත් නැහැ. බුදුහාමුදුරෝ කියනවා. ඉතින් දැන් මම කෙලින්ම බුදුහාමුදුරොත් එක්ක ඉන්නේ කියලා මේක පොඩ්ඩක් වඩනවා අපි ඉගෙන චිත්ත භාවනා කියලා. ඊට පස්සේ ඇවිදිනකොට දන්නවා දැන් මම හිටගෙන ඉන්නේ කොහොමද දන්නේ? සමබරව කකුල් දෙකට බර වැටලා තියෙනවා. සක්මන කෙලවරයි. ඊට පස්සේ මම ඇවිදිනවා. ආ සම්බරව නෙවෙයි වැටෙන්නේ බර වමට යනවා දකුණට යනවා වමට යනවා දකුණට යනවා. එතකොට දන්නවා. මෙන්න මේ ටික දන්නවනම් සක්මන් භාවනා 100%ක්ම ලකුණු ලැබෙනවා. එතකොට හැබැයි තව ඉස්සරහට යනකොට අතිරේක වශයෙන් කියාවේ මට බර වැටෙන විලුඹට ලේ වකේට ඇඟිලි වලට දැන් වමේ දැන් දකුණේ මේක යන වෙනකොට යන්නේ නිකන් පැද්දි පැද්දි යන්නේ තල්ලුවක් යනවා මේ ඔක්කොම අතිරේක ලාභ. මේ අතිරේක ලාභෙන් වෙන්නේ අර කයට දාපු හිත ඊට වැඩිය ඒකාග්‍ර කරලා පුංචි තිතකට හරියට ටාගට් ලෑල්ලට වෙඩිචීප එකන හරියට තිතට වෙඩි තියන්න ඉගෙන ගන්නවා වගේ බුල්සයි එකට දැන් ફોકસ කරගෙන ફોકસ කරගෙන යනවා මුළු කයට ගත්තට පස්සේ ලෑල්ලට වෙඩි තියන්න ඉගෙන ගත්තට පස්සේ ඕක හරියට ඒ අවශ්‍ය තිතට තවා ගැනීම ඊට පස්සේ එන එක. ඒ නිසා තිතට තිබ්බේ නැහැ කියලා කනගාටු වෙන්න යන්න එපා. අඩුවනේ ලෑල්ලට හරි වෙඩි තියා ගන්න පුළුවන්. ඊතලේ විද ගන්න පුළුවන් කියන එක දන්නවනම් ඒකට ඔක්කොම තියෙනවනේ කය තියෙනවා ඉන්නේ ඉන්නේ බලන එකයි තියෙන්නේ මෙන්න මේ විදිහට අපි දවසින් දවස දවසින් දවස පරියන්ක පාස සක්මනක් පාස තමංගේ හිත කය පවතින ආකාරය දැකීමට බුදුරජාණන් වහන්සේ යත යතාවා කායෝ පනිහිතෝ හෝති තත තතානම් පජානාති යම් යම් ආකාරයකද කය විසිරලා තියෙන්නේ පැතිරලා තියෙන්නේ ඒ ඒ ආකාරයෙන් මම දන්නවා ඒක මේ එක දවසින් එක රැයකින් එක බණකින් වැඩවලක් නෙමෙයි. ගොඩාක් කල් කරනකොට කරනකොට තමන්ගේ කය කොයි කොයි ආකාරයක තිබ්බත් ඒක දැන ගැනීම කායනපසනාව වෙනවා. මේ මෛත්‍රී භාවනාව වගේම සුඛං සුපති සුඛං පරිබුද්ධති නපාපකං සුපිනම් පසිජෝ ආනිසංස 14ම 13ම ලැබෙනවා කයෙහි හිත තියනවලු. අපි පොතේ තියෙන්නේ ඒ මෛත්‍රී ආනිසංසය පෙන තියෙන මෛත්‍රී භාවන. ඊට පස්සේ 14ක් භාවනා උගන්වන බුදුහාමුදුරුවෝ කායගත සතියත් එක්ක කොයි වෙලාවක නින්දට යනලා කායත් එක්ක ඉඳලා නින්දට ගියා නම් නපුරු හිණ පේන්නේ. හොඳට නින්ද යනවා. හොඳට අවදි වෙනවා. අර කීන ආනිසංස සේරම හම්බ වෙනවා. මෛත්‍රී භාවනාවෙන් හම්බෙන ආනිසංස ඔක්කොම ටික හම්බ වෙනවා. මේ මේ තමන්ගේ කායත් එක්ක යාළු වීම. එතකොට අපි කය අපිට ඉන්න හොඳම කල්යාණ මිත්‍රා වෙනවා. අපේ යන ගමනට සංසාර ගමනට හැරමිටියක් වෙනවා. මේ ඇති මේ මේ මේ වැඩමුළුවකින් අපේ ප්‍රධාන ආනිසංසය ඔච්චරයි හැම කෙනාම තේරුම් ගන්නවම ආඩ්‍යයි මට සියල්ලම තියෙනවා මම මේක සුද්ධ කරගත්තා කමඨහනක් මට ලැබුණා මොකද්ද යانے යන වෙලාවේ ඉන්න ඉන්න තැන කය දිහා බලන්න ඊට පස්සේ ඒකේ විස්තර දකින්න ඉඳගෙන ඉන්නකොට නම් පිම්බීම හැකිලිම දකි වම ආස්වාද ප්‍රසවාසයේ දකි ඇවිදිනවනම් වම දකුණ දකි බර මාරු වෙන හැටි දකි. හිටගෙන ඉන්නකොට පයේ බටට හැටි දකි. නිදාගෙන ඉන්නකොට දකි. එතකොට බොහොම ආඩම්බරෙන් කියන්න පුළුවන්. මම වෙන්නට වැඩිය කයේ හැසිරීම, කයේ චර්යාව, කයේ ගතිය මට කාටද කියන්න පුළුවන්. මේ තමයි මමයා කවුද කියලා දැනගන්න හැටි. මේකට ආර්ය පරිේශණය කියලා නමක් බුදුහාමුදුරුවෝ දීලා තියෙනවා. දැන් මෙන්න මේ විදිහට කයට හිත ගත්තට පස්සේ අපි ඒක චිත්ත විසුද්ධි පාරිශුද්ධි පධාණි අංග කියලා කිව්වනම් දැන් මේ කය චිත්තවිසුද්ධියෙන් පස්සේ අපි දැන් ධිට්ඨිවිසුද්ධියට යන්නේ කියන එක මෙන්න මේ බලන වෙලාවේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව බලන වෙලාවේ ඇවිදිනකොට ඇවිදින බව සක්මන් වශයෙන් බලන වෙලාවේදී නාම රූප යථාව දස්සනං දිට්ඨි විසුද්ධි කියලා කියනවා. ඒ ක්‍රියාවලියේ ඉඳගෙන ඉන්න බව දැකීමෙහි නාම රූප වශයෙන් දකින්න පුළුවන්කමක් තියෙනවනම් මේකට විපස්සනට හරවනයි කියනවා. දිට්ඨි විසුද්ධිය කියනවා. නාම රූපත් කියලා කියනකොට මම දන්නවා කට්ටියට ඇස් දෙක උඩ යනවා. දැන් නම් අද නම් දෙන්න හදන්නේ ස්වාමීන් වහන්සේ. අද නම් අල්ලගෙන යන්න පුළුවන්. අද නම් ඔන්න හරි. මොකද මේ කට්ටියට ඕනෙම මෙතනින් පටන් අරගන්නේ. එතනින් තමයි අතර විපස්සන පටන් අරගන්නේ. නාම රූප කියලා කියන්නේ ඕනෙම අත්දැකීමක් වෙන්න බාහිරේ ආරම්මණයක් අවශ්‍යයි. ඒකට සම්බන්ධ වෙච්ච ඉඳුරෙක් අවශ්‍යයි. බාහිර රූපයක් තියෙන්න ඕනේ, ඇහැ තියෙන්න ඕනේ. බාහිරේ ශබ්ද තරංග තියෙන්න ඕනේ, කන තියෙන්න ඕනේ. බාහිරේ ගඳ තියෙන්න ඕනේ, නහයක් තියෙන්න ඕනේ. දිවට රස තියෙන්න ඕනේ, දිව රස දැනෙන දිවක් තියෙන්න. පහසක් තියෙන්න ඕනේ, කයක් තියෙන්න ඕනේ. අරමුණක් තියෙන්න ඕනේ, ධර්මාරම්මණයක්, හිතවිල්ලක්, දෙයක්. ඒකට හිතක් තියෙන්න ඕනේ. ඒ නිසා මේ අරමුණක් සහ හිතේ නියෝජනයක් කියන දෙකක ගැටුමක් තමයි අත්දැකීමක් කියන්නේ. හැම අත්දැකීමකටම දෙකක් තියෙනවා. අරමුණක් තියෙනවනේ අරමුණ දකින හිත තියෙනවා. ඒ නිසා මේ අත්දකින්න හැම වෙලාවකම ජීවත් වෙන හැම වෙලාවකම චිත්තක්ෂණයක් පාසා ක්ෂණ සම්පත්තියක් පාසා අපි තීරුම් අරගන්නවා දැන් මම මේ රූපයක් දැකලා කතා කරනවා නම් මේ දකින්න රූපයයි බලන රූප බලන හිතයි සද්දයක් නම් සද්දයයි බලන හිතයි අහන හිතයි මෙන්න මේ විදිහට බලන එකේ මොකද්ද අර්ථය කියලා ඇහුවොත් ඇයි මේ මේ සාමාන්‍ය දෙයක් මේ විදිහට නාම රූප වලට දාලා විස්තර කරන්න කියලා බැලුවොත් පුදුමාකාර පරිේශණයකට අදාළ විදුහුරු ගතියක් තියෙනවා අරමුණු ලක්ෂ කෝටි ගණක් තිබුණත් හිත එකයි තියෙන්නේ. ඒ අර ඒ හිත තමයි ඇහැ හරහා ගියෝ චක්ක විඥානය කියනවා කන හරහා ගියෝ සෝත විඥානය කියනවා දිව හරහා ගියෝ ජීවා විඥානය කියනවා නාසය හරහා ගියෝ ගහන විඥානය කියනවා කය හරහා ගියෝ කාය විඥානය කියනවා ධර්මතාවලට ගියොත් මනෝවිඥානය කියනවා. මේ හිත කොච්චර ශීඝ්‍රයෙන් පෙරලෙනවද? බලන තැන ඉඳලා අහන තැනට යන්න අසුරුසනක් ගන්න පමණින් හිත මාරු ඒක පන්දනං චපලං චිත්තං කියලා කියන ස්පන්දනය වෙන සුළු චපල වූ හිතක් ශීඝ්‍රයෙන් කැරකෙනවා හිත ගිය දේ පමණමයි අපිට වැටහෙන්නේ උදාහරණයක් වශයෙන් ගියොත් හිත ගියොත් ඇහැට කනට ඇහෙන ශබ්ද අවලංගු වෙලා යනවා අහෝසි වෙලා යනවා නාසයට එන ගඳ අහෝසි වෙලා යනවා දිවට දැනෙන රස අහෝසි වෙනවා කායට ලැබෙන පහස අහෝසි වෙනවා හිතේ හිතවිලි හිතිල්ල නැති මේක දැක ගන්න පුළුවන් රූප බලන හැම වෙලාවකම සද්ද අහන්න බෑ. ගන්ධ රස පහස බලන්න බෑ. එකයි එක වැඩියකට කරන්න පුළුවන්. ඒ දෙක එකතු වෙච්ච ලායිද මම බලන්නේ කෙනවා. ඊගාමෝතේ මම අහන්නේ වෙන්න පුළුවන්. ඊගාමෝතේ මම දකින්නේ ගන්ධ බලන්නේ වෙන්න රස බලන්නේ පහස බලන්නේ. මෙන්න මේක දිහා දැක ගන්න පුළුවන් තරමින් සිදුවෙන සිදුවෙන සංසිද්ධියේ මේ බාහිර ආරම්මණය මෙච්චරයි බලන හිත මෙච්චරයි කියලා මේ දෙක හැම එකේම තියෙනවා ගාන පිටින් වෙනසක් නැහැ. බාල මහලු වෙනසක් නැහැ. ඒ නිසා තමන් අරමුණක් විශ්ස කරන්න යනවනම් තමන් දැනගන්න ඕනේ මේ වෙලාවේදී මම ආස්වාද ප්‍රසවාස මෙනෙහි කරනවා නම් ඒ හුස්ම නිසා කය පිම්බෙන්නේ නැහැ කියලා නැහැටි සහ හිත ඒක රූපයක් ඇහිම් බලන රූපයක් නෙවෙන බව හිත දන්නවා. කනට අහන සද්දයක් නෙවෙන බව දන්නවා. ගඳක් රසක් නෙමෙයි මේ කයේ පිම්බීමක් කියන එක හිත කා වාය එතකොට කාය ප්‍රසාදේ බවටපත් වෙනවා කාය විඥානේ බවටපත් වෙනවා මේක පැහැදිලි කරලා කියන්න පුළුවන් නම් කාට හරි මම හුස්ම ගන්න වෙලාවේදී මගේ බඩ පිම්බෙනවා ඇඳුම් වල තෙරපීමක් මේකක් වෙනවා එතකොට ඒක සද්ද රූප බැලීමක් නෙමෙයි සද්ද ඇහිමක් නෙමෙයි ගඳක් නෙමෙයි රසක් නෙමෙයි පහසක් කියන එක පිරිසිදු කරලා ලියන්න පුළුවන් නම් කියන්න පුළුවන් නම් කාට හරි ඒ කියන්නේ අරමුණු රාශි රාශි හිත දුවද්දී දී ඇති වස්තුවක් අරගෙන දී ඇති සංසිද්ධියක් අරගෙන දී ඇති සිද්ධියක් කරන අන්න ඒකදී මෙන්න මේක මම මේ විදිහට අත්දැක්කයි කියලා මේ බාහිරින් ඇවිල්ලා හැපිච්ච කොටස මේ හිත භාවනා කරන හිත කියලා. මේ දෙක වෙන් කරලා කියා ගන්න පුළුවන් නම් අපි ඒකට කියනවා ඒකේ දී ඇති අරමුණේ දී ඇති අවස්ථාවේ නාම රූප දෙකක් තියෙන බව අඩුම ගානේ කොටස් දෙකක් එකතුලා හැප්පිලා මේක හැදෙන්නේ කියලා. මේක සෙන් බුද්ධ ආගමේ කියනවා ප්‍රහෙලිකාවක් විදියට. තනි යතේ අප්පුඩියේ සද්ද මොකද්ද කියලා. ඉතින් අවුරුදු 7ක් දෙනවා මේක පරිශන කරා. තනි යතේ අප්පුඩියේ සද්දේ. තනි යතේ අප්පුඩියේ සද්දයක් නැහැ. රූප වලට කවදාකවත් කෙලෙස් නැහැ. රූප වලට හිත අපි ගියොත් අප්පුඩියේ වදිනවා ඩක් ගාලා. ඇතුලෙන් හිතේ ඉන්න ඕනේ පිටින් රූපේ ඉන්න ඕනේ දෙක වදිනකොට තමයි අප්පුඩියක් වෙන්නේ. නමුත් ඒ අප්පුඩිය වදින වෙලාවේ එන සද්දත් එක්ක අප්පුඩි නෑ. එයා අහක ගිහිල්ලා විලා විවරයි. ගන්ධ රස පහසට මොකුත් නැහැ. යම් වෙලාවක රූප සද්දයත් එක්ක අප්පුඩිය යනවනම් ඒ වෙලාවේ රූප තරංග ගන්ධ රස පහතින් වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ අප්පුඩිය කොතනදීද කොහොමද වදින්නේ කියන එක අපි ඔක්කොමලා එකතු වෙලා භාවනා කරන එක්කෙනෙක් රූප බලමින් භාවනා කරන එක්කෙනෙක් සද්ධාහමින් භාවනා කරන එක්කෙනෙක් ගන්ධ බලමින් එක්කෙනෙක් රස බලමින් පහත බලමින් අපි 20 40 100ක් හිටියට මෙතන 100 දෙනාගේ 100 සංසිද්ධියක් වෙන්නේ. අපි ඔක්කොම ආනපාන භාවනාකාර වෙන්න පුළුවන්. එතන අපි ඔක්කොම මැලුවකට බැලලා සක්මන් කරනවා වෙන්න පුළුවන්. නමුත් හිත කොයි කොයි වෙලාවෙ මොකේද මොකේද තියෙනවයි කියන එක කාටවත් හිතා ගන්නවත් අන්නේ මගේ හිත දැන් තියෙන්නේ මෙතනයි කියලා යම් කිසි කෙනෙක් ප්‍රකාශ කළොත් ඒක අහගෙන ඉන්න එක නම් හිතන්න පුළුවන්. ඒත් එක්කම ඊගාව මළුවේ ඉන්න එක නම් එතන නෙවෙයි ඉන්නේ. දෙන්නම එකම භාවනා කරන්නේ. නැත්නම් එකම ගුරුන්නාන්දේ ගෝලිය එකම කමටහන වඩන්නේ. මේ තරම් හිත දුවනවා. අන්නේ දුවන හිත කොටු කරලා මේ වෙලාවේදී මම විස්තර කරන අසවල් ආරමුණ මට දැනෙන්නේ උදරේ පිම්බීම හැකිලිම. එතකොට මගේ හිත තියෙන්නේ පොට්ටහබ් එකයි. ඒක ඉතින් අහගෙන ඉන්න කෙනාට පොට්ටේකට කිව්ව අතගාලා කියන්න වගේ කියන්න පුළුවන්. අන්නේ නිසා මේ තමන්ගේ අරමුණ තමන්ගේ අරමුණ මොකද්ද භවනා කරන කොහොමද ඒක වැටහෙන්නේ කියන එක කියන්න කියලා තමයි මේක සාමාන්‍යයෙන් උපදේශයක් විදියට දෙන්නේ. මම මේ කියන්න හදන්නේ මේක. මම කියන්න දෙන ආනපාන. මට හුස්ම ගන්නකොට ඔන්න කයට හිතට සීතලක් දැනෙනවා. ප්‍රසආසයට උණුසුමක් දැනෙනවා කියනකොට අහනින් එකනක් දන්නවා කියන එකනක් දන්නවා. අරමුණ මේකයි. හිත තියෙන්නේ පොට්ටබ්බේ කයේ. ඒ කියන ප්‍රකාශය. ඉතින් මේක කියන තැනට යනකම් ඒව නැත්තම් හරියට අරමුණ මොන අරමුණේද හිත තියෙන්නේ කොහොමද භාවනා කරේ කොහොමද වැටහුනේ කියලා මේ කාරණා තුන එන මේ අත් දකින්න ප්‍රත්‍යක්ෂ වෙන කොයි වෙලාවක හරි විස්තර කරන්න පුළුවන් නම් භාවනා 150ක් වැඩ ඉවරයි. තමන් කමඨාන් සුද්ධ කරන වාර්තාව ලියලා තැන් නැවත කියවලා බලන්න තමන් මේ අරමුණ මේකේ කියවිලා තියනවාද? අරමුණ භාවනා කළ හැටි කියවිලා තියනවාද? අරමුණ වැටුණ හැටි කියවිලා තියනවාද? එන එක ගැන කත නඩු නැහැ. කතා කරන්න චෝදනා කරන දෙයක් නැහැ. නමුත් අපි වැල්වට අරන් එලියන්නේ අරමුණ මේකයි කියන්නෙත් නෑ ඒක මෙනෙහි කරාද නැද්ද කියන්න යන්නෙත් නෑ ඒක වැටුනේ කොහොමද කියන්නේ ඉස්සලා තව අරමුණක් ගැන කතා කරනවා. ඒ නිසා අපිට එකම දෙයක්වත් මේ කියන සීන කන්නාඩියට දාලා මේ කියන ව්‍යාකරණයට දාලා මේ කියන රාමුවට දාලා කතා කරන්න පටන් ගත්තොත් අපිට කතා කරන එකනත් එක sannivedana වෙන්න පටන් අර ගන්නවා. ඒතර අපිට තේරෙනවා මේ ලක්ෂයක් දේවල් සිද්ධ වෙච්චි මේ කිලෝරක් නැතුව අරමුණු වෙනවා කිලෝරක් නැතුව හිත හැමතැනම දුවනවා අඩු ගන්න එක අරමුණක් පැහැදිලිවම අලගිය මුලගේ විස්තර සහිතව කතා කරන්න බැරි නම් අපි දොඩම් ගොඩක් බදාගත්ත කෙනෙක් වගේ කියලා ලොකු සංසි කියනවා එකක්වත් අහුවෙන්නේ නැහැ දොඩම් ගොඩක් බදාගන්න රෙඩි අතින් එකක් ගනිමු එතකොට ඒක අහුවෙනවා දැන් අපි වෙලා තියෙන දොඩම් ගොඩ බදාගත්ත කට්ටියක් වගේ වැඩ කරන්න යනවා ඉතින් කියන්න උත්සාහ කරනවා බදාගෙන මැරෙන්න හදන මොකද තණ්හාව නිසා ඒ වෙලාවේ කියන ඔක්කොම අතහැරලා පැහැදිලි ප්‍රකට හොඳට ඉදිරිපත් වෙච්ච එක අරමුණක් විස්තර කරන්න. කිසිම විශ්ව සාහිත්‍යයක මේ කතා කරන්නේ නැහැ. විශ්ව සාහිත්‍යයේ තියෙන වල් වටාරම් තමයි. සාහිත්‍යය තියෙනවා. సౌందර්යය තියෙනවා. කදාකත් අරමුණකට විස්තර වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ විදියට ලක්ෂයක් කෝටියක් අරමුණු තියදී අඩු ගානේ එක අරමුණක් විස්තර කිරීමට කියන මේ විදුහුරු ක්‍රමය බුදුජානනාංශයේ දේශනා කළ අවුරුදු 2600කට ඉස්සෙල්ලා බුදුජානනාංශ වගේ විද්‍යානුකූල ලෝක විදු උත්මෙක් ඇත්තේ නැහැ. උන්වහන්සේක කිව්වට පස්සේ අපිට මේ ලෝකේ ඔක්කොම තියදී ඔක්කොම පැත්තක දාලා එක අරමුණක් ගන්න ඒක කතා කරන්න පුළුවන් නම් ඒක හරහා අපේ තියෙන sannivedana ඍජු භාවය බැලුවොත් අපිට වෙන අතිරේක ලාභයක් ලැබෙනවා කොයි අරමුණත් ලෝකේ කොච්චර පැතිරලා තියනත් අරමුණ කොයි එකත් එකයි. ඒකට දැන් තියෙන නවීන විද්‍යාව කියන්නේ හෙලෝග්‍රැෆික් චිත්‍ර කියලා. හෙලෝග්‍රැෆි එකේ මුළු චිත්‍රයයි අංශුවයි ඔක්කොම සමානයි. ඒක නිසා ඔක්කොම අල්ලන්න යන්න එපා. ප්‍රකට දේ, ප්‍රසිද්ධ දේ එකක් අරගෙන ආනේක විස්තර කරන්න හදන එකට අපි කියනවා මේ නාම රූප වශයෙන් වෙන් කළා අරමුණ දැකලා ඒක විස්තර කරන්න. ඒක දිට්ටි විසුද්ධියක් ඇති කරනවා. එහෙම නැත්නම් අපේ gederin ගෙන ආපු මතිමතාන්තරත් එක්ක මේ විකාරේ බලන්න ගියොත් කවදාකවත් ඇතිදී ඇති හැටියට ප්‍රකාශ කරන්න අමාරුයි. ඉතින් ඒක නිසා මෙතෙන් ආවට පස්සේ අපි ඔක්කොමලා බාරගන්නේ මේ දැන් ඉපදිච්ච බබාලා විදියට. බහතෝරලත් නැහැ, කතාවකුත් නැහැ. ඕගොල්ලන් කතාවලිය වැඩකුත් නැහැ. එක හුස්මක් විස්තර කරන්න. එක පිම්බීමක් ඇකිලිමක් විස්තර කරන්න. සක්මන් කරනකොට එක පියවරක් විස්තර කරන්න. ඉතින් කියනවා අයියෝ ඕකනම් අපිටත් කරන්න පුළුවන් නේ. ඕකට නෙමෙයි අපි අපිට ආවේ උද්‍යප්පේ ඥානය අරන් දෙන්න බැරිද අපිට? අපිට එහෙම නැත්නම් සංකාරූපේක්ඛා ඥානය අරන් දෙන්න බැරිද? ඕක බොහොම මොන්ඩිසෝරි පන්තියක් නේ. අරමුණක් විස්තර කරන්න කියලා. ඉතින් මෙතෙන්ට යනකම් බස්සනකම් මාන්නේ අඩු කරනකම් තණ්හාව දුරු කරනකම් කමඨාන සුද්ධ කරනවා. කරලා කරලා කරලා කියනවා අඩු ගානේ කර්මණක් විස්තර කරන්න. ඒ අරමුණ මොකද්ද? මෙනේ කෙරුවේ කොහොමද? වැටුනේ කොහොමද? ඒක කියනකොට අපිට තේරෙනවා දොඩංගොඩ බදාගන්නේ අපි ඒක අරමුණක් විස්තර කරලා ඒක හරහා රචනය ඒක හරහා ව්‍යාකරණ ඒක හරහා රාමුව තේරුම් ගන්න. හරිම අමාරු. හරි අමාරු ඒ තරම් දික්ටි තියෙනවා අපට. අරමුණ දකින්නකොට මේක හොඳ දෙයක් නරක දෙයක් වේවා නොවේවා අරමුණන හොඳයි මේමුණන හොඳයි කියලා අර හිතගොතන කතන්දර මිස අද්දුරු ප්‍රත්‍යක්ෂේ දකින්න දේ දකින්න හැටියෙන් විස්තර කරනවා කියන නැත්නම් සයන්ටිෆික් රිසර්ච් එකක් විදිහට මේ හුස්මක් විස්තර කරන්න පුළුවන් ගතිය. ඇත්තටම කියනවනම් මේ මේ මහාශී ක්‍රමයේ තමයි අපිට මේ වගේ දණක් එන්න පදනම සකස් කළ දුන්නේ මහාශී සයඩෝ ස්වාමීන් වහන්සේ මේක පිළිබඳව මම එහෙම කියන එක වැරදි ඇති එච්චරම සියුම කියලා දීලා නැහැ. කියලා දීලා තියෙනවා කමඨාන් සුද්ධ ගන්න මෙනෙහි කර හැටි කියන්න වැටෙන්නේ නැටි කියන්න. අපි පණ්ඩිත් ස්වාමීන් වහන්සේ භාවනා කරන්න ගියාලු. ගියාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේට වෙලා තියෙන්නේ ධම්මාචාර්ය පාස් කරලා අවුරුදු 26 27 කොල්ලෙක් විදිහට ගිහිලා තියෙනවා. ගිහිල්ලා බලනකොට එතන ඉන්න හැටි ඔක්කොම සංඝයා වහන්සේලා. එකම සංඝයා වහන්සේනමක්වත් විනය රකින්නේ නැතිව. ඉතින් පුදුමාකාර හිතක් ඇතිවලු යකෝ මං හිත හදාන යන්තම් ගියා භාවනා මධ්‍යස්ථානේ මේ අනිත් තැන් වලට වැඩිය සංඝයා හැපාය මේකේ විනය රකින්න. මේ සංඝයා කිසිම චාරයක් නැහැ මේ සංඝ හරීම විනය අනුකූලයි. ඒක නිසා කවුරු දඟලුවත් මේ ශාංශ කේන්තියක්. භාවනාවක් නෙවෙයි නිකන් ගොඩ දාපු මාළුවෙක් වගේ දඟලනවා. සුමානයක් නටලා තියෙනවා. බලනකොට වෙන්න තියෙන මේ සංඝයාගේ චාරයක් තියෙන්න බෑ. යෝගාවචරගේ චාරයක් තියෙන්න බෑ. මේක හැසිරීමක් තියෙන්න බෑ. නැතු කොහොමද කරන්න කියලා පිටිසගේ අඩුපාඩු කර නිසා මේ ශාන්තිගේ හිත නිටතරම දෙස් දෙනවා. ඉන් පස්සේ මහසිසයඩොත් නෙවෙයි කමඨහන් සුද්ධ කරලා තියෙන්නේ ෂෙව් මීන්ස් යාඩෝ. ඒ සංසේ දවසක් කතාලකලු කවුරු මොන දේ කරුවත් උඹ හිත නරක කරගන්න එපා කියලා බනට කියලා තියෙනවා. මිනිස්සු ඕන දෙයක් කරගත්තා. තමන්ගේ හිත අවුල් කරගන්න එපා මං කියනවා හිත කරදර ගන්න එපා කියලා. මේක දේශාන්තර පොඩ්ඩක් කල්පනා වෙලා හිතාගත්ත මිනිස්සු බහු කරනකොට මිනිස්සු චිල් කඩනකොට චාරයක් නැතුව හැසෙනකොට මගේ හිත ඇවිස්සෙනවා මට කරන්න බෑ. අනුන්ගේ වැඩ වැන්ඩර්ලා මම බලාගෙන ඉන්න මගේ හිත දිහා බලාගෙන ඉන්න කියන කතාව කරනකොට මේ ශාන්තර මේක තේරෙන්නේ නැතිලා කිව්වලු මහසි සඩෝ ස්වාමීන් වහන්සේ කාන්තාවක්සේ කමටහන් සුද්ධ කරනවා ගිහිල්ලා අහගෙන ඉන්නේ කියලා. එතකොට දැන් කමටහන් සුද්ධ කරන පැත්තකටලා අහගෙන ඉන්නවා. ඉතින් මහසි සඩෝ නැවතත් අර උපාසකම්මෙන් අහනවලු මොකක්ද ආරමුණ කොහොමද මෙනේ කෙරුවේ මොනවද වැටුනේ අර උපාසකම්ම කියනවා අනේ අමාරුවෙන් තමයි සිල් කියන්න ආවේ ගෙදර මිනිස්සයා හරියට කේන්ති කරගෙන තියෙන්නේ මේ වෙලාවේ මට මෙහෙමයි ඉතින් අර වලට අරන් දිගට කියනවා ඉතින් මහසිසාරි තාම අනුකම්පාවෙන් අනිත් එක කියනවා දැන් මං අහන්නේ මොකද්ද අරමුණ පොඩ ඉඳගෝ ස්වාමීන් වහන්සේ මම මේ ආයේ බොහොම අමාරු වැඩකක් දාලා ගෙදර මිනිස්සයා එනවත් දන්නෙත් නැහැ මේ වෙලාව ඔන්න කතාව ඊට පස්සේ අනිත් එක්ක නා කොහොමද ගියාට පස්සේ එයාත් පටන් අරගනවා දුවට බබෙක් හම්බෙන්න ඉන්නවා දැන් මහත්යත් ගෙදර නැහැ ඒ නිසා මමත් මේ බලන්න ඉන්නේ ස්වාමීන් මොකක්ද අරමුණ කදාවත් කියන්නේ කොහොමද ඒක මෙනෙහි කෙරුවේ කදාවත් කියන්නේ වැටුනේ මොකද්ද ඉතින් මහසිසඩෝ හරියට උනන්දු වෙනවලු මේ කට්ටියට ওই බයිලා එපා අයව වැඩක් නැහැ මම මේ දන්නේ මේ සාත්‍ය විතර කියපන් මේ සුමාංශ සුමානයක් අහගෙන හිටියලු ආගෙන උඩ තීරණේ මේ මහසිසඩෝ අහන්නේ මේ අනම්මනක් නෙවෙයි උඹ හිතේ අම්ම අරමුණට ගියා නම් ඒ අරමුණ මොකද්ද මේ ලෝකේ ඔක්කොම අතහැරපන් අරමුණ කියපන් ඒක මෙනේ කර හැටි කියපන්. ඒක වැටුණාට කියපන්. ආපහු ගමන් ෂෝට් නෝට් එකක් දාගෙන තියෙනවා. ඊට පස්සේ ගිහිල්ලා ස්විමින් සයිඩ්ට කතා කරලා කියලා තියෙනවා. මම කමටහන් සුද්ධ මගේ භාවනා මේමයි. මගේ අරමුණ මේකයි. මම මෙනේ කිරුවේ මේමයි. මට වැටුනේ මේමයි. සුමාන දෙකයිලු භාවනා කරනවා. ඒ සංසේ භාවනාව කියලා පැමිණියා. ඊට පස්සේ අපි යනකොට ඕක සිද්ධ වෙලා ගොඩාක් කල් අපි යනකොට අනු මම ඉති අනු අනුතන අනුහතර අනෝපහ හැමදාම බය කිසිම කෙනෙක් කමටහන් සුද්ධ කරන්නේ සතුට මට විතර පුද්ගලිකව බැනලා ඇති ටොන් එකක් විතර මොනවා කතා කරනවද කියලා තේරෙන්නේ නැහැ ඉතින් මම දන්න තේරෙන්නේ නැති බව තේරෙන්නේ මොනවා කියන්න දන්නේ නැහැ ඕන්න එක දවසක් යනකොට බිත්තිය ගහලා තිබුණා අපේ පරිවර්තකයා ඇවිල්ලා හැම කෙනෙක්ම යන්න ඉස්සලා මෙන්න මේකට අනුව ලියන්න අරමුණ ලියන්න මෙනේ කර හරි ලියන්න වැටහුණ දේ ලියන්න. කවදාකවත් හිතෙන්නේ නැහැ මෙතනින් ගොඩ එන්න පුළුවන් කියලා. අපිට ඕනලා තියෙන වෙන කයි කතන්දර කට කතන්දර ටිකේ වුණා. ඉතින් මේකත් එක්ක ගියාට පස්සේ තමයි තේරෙන පටන් ගත්තේ අපි බින්දුවටම බහින්න ඕනේ. ඔය දැනුම දැනුම බුද්ධ ආගමයි සේරම බාධායි. මොකද්ද මේ කතා කරන අරමුණ? සක්මන. ආ සක්මන වම. වම මෙනෙහි කරාද? නැද්ද? ඔව්. කොහොමද වැටුනේ? බරට. එහෙම නැත්නම් විලුඹට වැටුණා. ඊට පස්සේ දකුණු. දකුණ මෙනේ කරා හෝ නැහැ. මට වැටුනේ මෙහෙමයි. ඉතින් මේක අල්ලගත්තට පස්සේ ඔන්න කතන්දරේ සම්බන්ධ වෙන්න පටන් ගන්නවා ස්වාමීන් වහන්සේත් එක්ක. එතකොට තේරෙනවා දැන් ස්වාමීන් වහන්සේට මං කියන්නේ තේනවා සංස අපේක්ෂා කරන්නේ ඉච්චරයි වෙන මොන්නම්ම දෙකින් අතඩන්නේ. අනික් කරන තීරම වැල්වටාරම් විතරයි. එතකොට තේරෙනවා අපිට කොච්චර දික්ටි තියනවද කියලා. අරමුණ මොකද්ද කියන්න බැරි තරම් අපිට දික්ටි තියෙනවා. අරමුණ මෙනෙහි කරාද නැද්ද ඒකට හිත යෙදුනද නැද්ද කියලා දැනගන්න බෑ අපිට දික්ටි වැඩි. ඒ අරමුණ වැටහිච්ච හැටි කවදාකවත් අපිට අදාළ නැහැ. අපිට ඕන කරලා තියෙන්නේ අපේ බයිලාව, අපේ කතන්දරේ කියන්නේ. මේක ඔක්කොම අයින් කරලා ඇතිදේ ප්‍රත්‍යක්ෂ දේ වැටහුණ දේ වැටුණ හැටියට ප්‍රකාශ කරන්න පටන් අරගත්තොත් ඔන්න දෘෂ්ටි ඍජු වීම කියන එක පටන් අර ගන්නවා. ඒක ඉතින් අම්බරලා උණු කරලා අලුතෙන් කෝවේ දාලා ගන්න ඕන. කරන්නම බෑ. ඒ තරමටම අපිට මේ කතන්දර තියෙනවා ගොඩක් කියන්න. භාවනාව ගැන භාවනාව දැකපු දෙය නෙවෙයි. ඉතින් මේක කවදා හරි කාට හරි මේක තේරුනොත් හතරපන්ති ළමයේ කොච්චර වාසනාවන්තද කියලා තේරෙයි. හතරපන්ති ළමයෙකුට කිව්වොත් ඒ ළමයා කෙලින්ම කියන එච්චර වෙන මොකක් කතා කරන්නේ නැහැ. එළමෙට මම කරන්න ගිහිල්ලා මේ හොඳට සද්ද ඇහෙන පාත්‍රයක් බෙල් එක වගේ තියෙන පාත්‍රයක් තට්ටු කරලා කියනවා මේක ඉවර වෙන තැන පොඩ්ඩක් අහන්නකෝ බබා. මේ සද්දේ අහලා අහලා ඉවර වෙන තැන. ඉතින් උන් කෑ ගහනවා දඟනම ඕම බෑ. මේ සද්දෙට අහලා සද්දේ ඉවර වෙනකම් බලලා මොකද්ද වෙන්නේ කියලා. දෙක තුන ගහනකොට උන් ඒ මිට් ඉටිපිලිම වගේ හිටිනවා. දැන් අර සද්ද ඉවරන තැන අහන්න. අනේ මේක ලස්සන කියලා දෙන හැටි ගිරව් කතා කරනවා වගේ මෙන්න මේ විදිහට අහගෙන අහගෙන හිටියේ අන්තිමට යන්න යන්න පුදුමාකාර එකලසක් ආවා මට මුළු කයෙම මුළු හදින්ම මං අහගෙන ඉන්නකොට සද්ද ඉවර වෙන හැටි මට අහන්න පුළුවන් ඒත් ඉවර වෙනකන් කරගන්න බැරි වුණා කියලා ඒක කියන හැටි මේ නාකියෝ නාකිච්චෝ පරාදයි එක්කෙකුටවත් බෑ අපි බස්තරට ගවන ඕක පිත්තලද කියලා අහයි ඕක තඹක්කද ඇයි ඕක ගෙනාවේ පාත්‍රය ඇවිල්ලා තට්ටු කරන්න තියෙන එකක් නෙවෙයි සංස පින්නපාත යන්න තියෙන එකක් නේ. ඔය මොකද්ද කරන්නේ කියලා. මේ දන්න කරුණෝ මේ ඉස්මෘත්තාවට ගිහිල්ලා කවදාකවත් මේ කියන දේ අහෙන්නෙත් නැහැ. ඇහුණත් ඒක කියන්න යනකොට මේ ආලවට්ටම වැඩිකම නිසා කියන කාරණාව කියෙවෙන්නේ නැහැ. හැබැයි බෑ කියලා නෙවෙයි මම මේ කියන්නේ. බෑ කියන්න නෙවෙයි මම මේ බණ කියන්නේ. මේක කවදා හරි තේරුම් අරගෙන මාත්‍රකාවට අදාළව කතා කරන්නේ. පසුබිමට අදාළව කතා කරන ඔය ගෙවල් දොරවල් කරන කයි වාරු. ගෙවල් දොර කරන මේ සම්පප්පලාප කොච්චර පෞසිද්ධ වෙනවද? අද්දුරු ප්‍රත්‍යක්ෂය කතා කරනවා නම් කද්දාකවත් ගැටුමක් වෙන්නේ නැහැ. බුදුන්ස් කියනවා තේතතෝ සච්චතෝ පියතෝ මනාපතෝ විච්ඡ දෙයක් කියපන්. ඒකත් ඒ මට්ටමට කියපන්. පුම්බන්නන්නත්ව අඩු කරන්නත් එපා. තේතතෝ සච්චතෝ අත්තතෝ කියන මනසට සිද්ධියක් අර්ථ සිද්ධියක් තියෙනවා. ඒ මනසට මනාපණම් කියපන්න නැත්නම් කියන කැහිරපක්. අපි අරේ අරේමලු මේක මෙහෙමලු අරේමලු මෙහෙමලු කතා මිසක්කා. උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන කිසිම කතාවක ප්‍රත්‍යක්ෂණයක් නැහැ ඒ විනෝඩ බලනකොට එක හුස්මක් හරියට දැකලා මම හුස්ම ගන්නකොට මට හුස්මට හිත ගියා. මම ආස්වාස ප්‍රසවාස මෙනෙහි කරා. මට එතකොට එක්ක බඩ පිම්බෙනවා තේරෙනවා ආස්වාසයත් එක්ක නැතකොට පැහැකිනකොට ආයෙ වුණා. ඒ නැත්නම් මට සීතලක් කුණුසුමක් වැටුණා කියලා මේ පුංචි කාරණාවට හිත ගිය දවසේ කාරණා වැදගත් නැහැ. තව sannivedanayak සිද්ධ වෙනවනේ. දෘෂ්ටි වලට ඉඩ නැති වෙනවනේ. ඒක දෙන්නෙක් බැලුවොත් එකමනේ. හෙට කෙරුවත් ඕකමනේ. අන්න ඕක තමයි විද්‍යාවේ තියෙන පුඩි කාරණා දෙක මුළු විද්‍යාවම දුවන්නේ. ඕනම කෙනෙකුට කරලා බලන්න පුළුවන්. කවදා කෙරුවත් එකයි. ඒකට කියනවා විදුහුරු කියලා. ඒකට කියනවා රිසර්ච් পেපර්ස් කියලා. ඕනම කෙනෙක් ලෝකේ රිසර්ච් පේපර් පබ්ලිෂ් කරන එක විද්‍යානුකූලද කියලා බලන තව කෙනෙකුටත් කෙරුවොත් ඒ ප්‍රතිඵලම ගන්න පුළුවන්. එයාටම පස්සේ කෙරුවත් කරන්න පුළුවන්. ඕකට බුද්ධජානකසේ යෙදූ වචන තමයි අනුපස්සන. සහුස්මක් තියා බලන්න. මන්ට ඊගා හුස්මත් බලන්න. බලලා බලන්න අර ඉස්සලා හුස්ම වගේ දෙවෙනිසරයක් හුස්ම ගන්නකොට මේ හුස්ම බව දාන්නෝ මෙනේ කරා මට වැටහුනේ මෙහෙමයි. එතකොට යාට මල් මාලයට මල් ලැබුණා වගේ ගමනක් තියෙනවානේ. දැන් මේක එකක් දැක්කා එකක් සුද්ධ කරගත්තා ඒක දිගේ මේක කරන්න බැරි මාන්නක්කාරකම නිසා අයියෝ අපිට ඕක මොකද්ද අපිට හුස්සක් බලන එක මොකද්ද කියලා පටන් අරගන්න පටන් අරගත්තා අඩුවන හුස්මක්වත් ගන්න බෑ මම කියනවා භාවනා මධ්‍යස්ථාන ගියාම හුස්ම ගන්න හැටිත් කියලා දෙන්න ඕනේ කට්ටියට. ඉදිරි නුවට ටොං ගණන් හුස්ම අරන් දෙනවා කිසිම ප්‍රශ්නයක් නැහැ. ලක්මන් කරන්න ගියාට පස්සේ ඇවිදින හැටි කියලා දෙන්න ඕනේ කට්ටියට. හරි මේ ඉස්සල්ලාම මිනිස්සයා කකුල් හතරේ ඉඳලා දෙකට ආවා වගේ. කිව්වොත් එහෙම මේ කැම කරනකොට මේ සත්‍යමත් වෙන්නේ කියලා ඔන්න පිට උගුර යනවා කියන්නේ. නැති ගණන් ටොං ගණන් ගෙලින්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ තරම් අපේ හිත මේ එක දෙයකට එක වෙලාවට කරනවා කියන එකට තන්නේ කර විරුද්ධයි. ඒක කරන්න කරන්න පුළුවන් බැරිකමක් නෙවෙයි තියෙන්නේ. මේ කියමනෙන් තමයි ditthya visuddhi වෙන්නේ කියලායි මම කියන්නේ. එතකොට විතරයි යාට තේරෙන්නේ අපේ හිත රූප බලනවද, සද්ද අහනවද, ගඳ බලනවද, රස බලනවද, පහස ලබනවද. ආස්වාද ප්‍රසආසය බලනවද, පිම්බේ හැකිලමද කියලා මේ කියන දෙමලි මේකයි කියලා මාත්‍රකාව ලියන්න එපා. පුරේ පන්සෝහන්සේ පස්සේ අපිට උගන්වනවා කියනවා. හිතන්නේ කියනවා ගණන් පත්‍රයකට උත්තර ලියනවායි. ඉතින් ගණන් පත්‍රයට උත්තර ලියනවා නම් අපි ඉස්ලාම ගැන තියෙන ගණන් ප්‍රශ්න පත්‍රයේ තියෙන ගාන ලියා ගන්න එපා. Tamange උත්තර පත්‍රේ ඉලක්කම දාලා. ඊට පස්සේ සුළු කිරීම පටන් අරගන්න. ඒක ලියන්නේ නැතුව සුළු කිරීම පටන් අරගන්න පුළුවන්ද කියලා. සුළු කරලා ඉවර වුණාට පස්සේ උත්තරයට පස්සේ ඉරි දෙක ගහන්න එපායි. එතකොටනේ බලන මනුස්සයා දැන් මේ අහක ගාන මේකයි ඒකට දාපු ප්‍රමේය මේකයි සුළු කෙරුවා මේකයි උත්තරය ඉවරයි. ඒතකොට ෆුල් මාක්ස්. උත්තරය ඉලේ ඉරදෙක් ගැහුවේ නැත්තම් ලකුණු කපනවා. ඒ කියන්නේ තාම වැඩ කරමින් ඉන්නේ කියලා. මෙන්න මේ වගේ බොහෝම සරල දෙයක් උත්තර පත්‍රේ ගහන ලියන්න අරමුණ මොකද්ද කියන්නේ. ඒක මම වැඩ කරපු හැටි කියන්නේ. මේ ගහන්න මේ ප්‍රමේය යෙදුවා මේ සමීකරණය යෙදුවා. ඊට පස්සේ අන්තිමට උත්තරෙ මෙච්චරයි. එතකොට ලියන එක නයි ගණන් පේපර් එක කරෙක් කරන එක නෝ පිරිසුදු කරන එක නතර ගනුදෙනුවක් සිද්ධ වෙනවනේ. අන්නේ ඒ සරල භාවය. අන්නේ ඒකේ තියෙන බොහොම සරල කතියක්. මම ඍජු ගතියක් තියෙන. අන්නේ ඍජු ගතිය එන්න බැරි අපේ දික්ටිගත ගතිය නිසා. ඕකම හුස්මක් පල්ල මෙනෙහි කරලා ඉවරලා හුස්ම ගැන දැනගත්තට නිවන් දකින්න පුළුවන්ද? එහෙම වෙන්න බෑ. මේ හුලන්නේ හුලන් වලින් පුළුවන් නිවන් දකින්න. ඉතින් අපි කැමති වෙන්නේ මේ අනිකුත් ධාතුන් අතර වායෝ ධාතු කොටු කරලා දකින්න. මේක දකින්න පුළුවන් නම් දැක ගැනීම සඳහා මහසි සාඩෝ ස්වාමීන් වහන්සේ, පණ්ඩිත ස්වාමීන් වහන්සේ මමත් ගිහිලා වරුමින් ගිරන ආවේදී අරමුණ කියනද මිනේකට හැටි කියනද වැටහිච්ච දෙයක් කියන්නේ. ඒක මේ බාලාංශ පන්තිර දෙමිලක්කෝ පන්තියෙන් පෙල්විල්ලක් නෙවෙයි. ඒක හැම වෙලාවෙම පටන් අර ගන්න ඕනේ. එතනින් එතකොට අපි දන්නවා මේ අසවල් නඩුව කතා කරන්නේ මෙන්න නඩු අංකේ ඔන්න නඩු අහන්න පුළුවන්. ඒ ටික කියන්නේ නැතුව කතා කරන්න හදනවා කියන්නේ පසුබිමට අදාළ නැහැ. මේක කරලා කොයි වෙලාවක මෙතන ඉන්න අයට මම හිතන ඉච්චර අමාරු වෙනවයි කියලා. අද කීප දෙනෙක් දැන්නමත් ඒ වාර්තා කරන ක්‍රමය හරියට කරනවා. එහෙම කරලා ඒ අරමුණක් අපි කොටු කරා. දැන් මේ ආස්වාසේ කතා කරන මේ ප්‍රස්වාසය කරන මේ වගේ හුස්ම රැලි කීයක් මේ වගේ පීවර කීයක් ඉදිරියට යන්න පුළුවන්. අන්නේම යනකොට මේ අරමුණත් එක්ක මුලිච්ච වීම, හාද වීම, සුහද වීම හරහා ඒ අරමුණේ මුලැමැදාග සම්පූර්ණ දැක් ගන්න පුළුවන් විදියකට අරමුණ මූණට මොන දාලා හිටනවා කියලා මං කියන්නේ. කලාතුරකින් හම්බෙන අරමුණක් හොඳට හුරු කරගෙන බලනකොට දැන් හුස්මක් එනවා දැන් හුස්මක් යනවා ආය හුස්මක් එනවා ආය හුස්මක් යන වෙනකොට හුස්මක එකක මුලැමැදාග හොඳට බලා ගන්න පුළුවන්. ඒක බුදුරජාණන් වහන්සේ ඒ සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් කරනවා දීගං වාස්ස සන්තෝ දීගං පස්ස සන්තෝ රසං වාසසන්තෝ රසං වාපස්සසන්තෝ. ඊට පස්සේ සබ්බ කාය පටිසංවේදී. හුස්මේ මුළු කය මුළුල්ලම දැක් ගන්න පුළුවන්. ඒක වෙන්නේ පළවෙනි සැරේ නෙවෙයි. ටිකක් ඇසුරු කරනකොට යාට තේරෙනවා මේ හුස්ම බැලුවා පිම්බීම හැකිලින් බැලුවා සද්දයක් බැලුවා ගඳක් බැලුවා රසක් බැලුවත් ඒකටම ආවේනික පහටගන්මක් තියෙනවා. ඊට පස්සේ ඒක විපරිණාමයකටපත් වෙලා ඒක ඒකාන්තෙම නැතිලා ඕනෙම මේ හිතට ගෝචර වෙන අරමුණක තියෙන ප්‍රධාන ලක්ෂණ තුනක් තියෙනවා. හැම අපි කෝටි ගණන් අරමුණ තිබුණා. හැම අරමුණකටම ආරම්භයක් තියෙනවා. හැම අරමුණක්ම එතනින්ලා සජීවීව විපරිණාමයකටපත් වෙලා ඒක අලු පුච්චපු තනක්, කපුරු පුච්චපු තනක් වගේ නැතිලා යනවා. ඒ නිසා ඔක්කොම බලන වෙනකොට එක අරමුණක් කරන මෙන්න මේක මට ගෝචර වෙච්ච තැන. මට මතු වෙච්ච තැන. ආ මෙන්න මෙහෙමයි යගේ රංගනේ දැන් ඔය ගියා. මේ විදිහට හුස්මක් ආවා ගියා. පිම්බීමක් ආවා ගියා. හැරිකලක් ආවා ගියා. පිහිටවිල්ලක් ආවා ගියා. වේදනාවක් ඇවිල්ලා ගියා. සද්දයක් ඇවිල්ලා ගියා. මේ විදිහට මේ හැම අරමුණකම ඒක මතුවෙලා රංගනයක් රංගපාල නැතිලා යනවා. ඒ රංගනය පිළිබඳ අදහස්ම තිබතන්තර නෙවෙයි මෙතන මේ කතා කරන්නේ. මම මේ වෙලාවේ දන්නේ ආස්වාසයක් මතුවෙලා ක්‍රියාකාරමක් බවට පත් වෙලා නැතිලා යනවා. ප්‍රසවාසයක් මතුවෙලා ක්‍රියාකාරකමක් නටලා නැතිලා පිම්බීමක් කොතිලා ඒ අනුව බලනකොට පිම්බීම ඇකිලින් බැලුවත් ආනපාන බැලුවත් මොකක් බැලුවත් තියෙන අරමුණක් ඇවිල්ලා නිකන් මොහොත රැල්ලක් ඇවිල්ලා මතුවෙලා නැතිලා යනවා වගේ මෙන්න මෙතෙන්ට යනකම් මේ එන ඕනෙම දෙයකට එන්න ඇරලා හැම එකකම තියෙන්නේ මේ හටගන්මක් තියෙනවා විපරිණාමයක් තියෙනවා නැතිවීමක් තියෙනවා ඒ දේ බලාගෙන ඉන්න බැරි අපි අරක හොඳයි කියලා හිතනවා මේක නරකයි කියලා හිතනවා මේක සුබයි කියලා හිතනවා මේක අසුබයි කියලා හිතනවා මේක මංගලයි කියලා හිතනවා මේක ආමංගලයි කියලා කියන මේක සමතේ කියන මේක විපස්සනා කියන මේක දියුණුව කියන මේක පෙරදුම කියන අන්නේ මතිමතාන්තර නිසා දෘෂ්ටි නිසා කිසිම දෙයක් ස්වභාවයෙන් මතුවලා රංගනය රංගපාලා යනකම් ඉවසීමක් නැහැ ඉවර වෙන්න ඉස්සෙල්ලා ඉක්මනින් ඉවර කරගන්න අහනවා එහෙම නැත්නම් ඒක දිගට පවත් ගන්න පුළුවන්ද කියනවා. අපි කොච්චර සටනමවත් ඒක නතර කරන්නත් බෑ, පවත් ගන්නත් බෑ. ඒ තරමටම අපේ දෘෂ්ටියේ අවංකකම නැහැ. ඒ නිසා අපි එන හැම එකකම අහනවා වේදනාවක් නම් නැති කරන්න හැටි කියලා දෙන්න ස්වාමීන් වහන්සේ. සුඛ වේදනා ගන්න නතර කරන්න හැටි කියලා දෙන්න කියලා කියනවා. නානා විදියට මේක දෘෂ්ටි දා ගන්නවා. අන්නේම දාන්න තෝ කොයි වෙලාවක හරි කාට හරි මේ නාම රූප කියන සංකතයක අනිවාර්යව ලක්ෂණ තුනක් තියෙනවා. ඒක ඒක විසින් මහට ගන්නෝ විපරිණාමයකටපත් වෙලා නැති වෙලා යනවා. මේකට බොහෝම ලස්සන උපමාවක් දෙනවා ඒ බුරු බණ්ඩි ස්වාමීන් වහන්සේ. මේ ටෙලිවිෂන් එකක තිත්තරන වෙලාව බලන්න කියන ස්ක්‍රීන් එක පුරාවට. දැන් මේ ටෙලිවිෂන් වල නැතිලු හැබැයි ඒක. ලයින් එක හරියට අහුුනේ නැත්නම් තිත් වැටෙන වෙලාවක් එනවා. පුතාමඩ තිත් වැටෙනවා. මේක දිහා බලන්න කියනවා කිලෝරක් නෑ. ඒ තිත් ගන්න හරියටම තියෙනවා. මම හිතන වර්ගංගඩ තිත් 68ක් දුන්නොම ගාණක් තියෙනවා. ඒ තිත් වැටෙනවා කිලෝරක් නැතෝ අපිරියම අපිරිය ඒක දිහා බලන්න. ටෙලිවිෂන් එකට පොළවේ ගහන්න හිතෙනවා. නමුත් මේ බලාන ඉන්නකොට පුළුවන් නම් කියන මේ ලක්ෂයක් හිත අතර එක හිතක් කොටු කරලා බලන්න කියලා. ඒ තිත ඒකටම ආවේනිකව මතුවෙනවා. ඒක රංගනය රංගපාලා එතනම නැති වෙලා යනවා. ඒකේ ලක්ෂ කෝටි ගණක් තිබුණාට එකම චිතක්වත් නැහැ හට ගැනීමක් නැති නැතිවීමක් නැති සහ රංගනයක් නැති. ඒ තුන හැම තිතටම ආවේනික ලක්ෂණයක්. මේක බලාගෙන ඉන්නකොට තේරි හුඟක් බලනකොට මෙච්චර කෝටි ගණක් හිට තිබුණා තිත් තිබුණාට දෙකක් කවදාවත් ගැටෙන්නේ නැහැ. ඒ කියන්නේ දෙකක් අතර පැහැදිලිවම අවකාශයක් තියෙනවා. මේ ගිය තැනම තව හිත එනවා. අරයාගේ කකුල මෙයාගේ වලිගෙට පෑගෙන්නේ නැහැ. යන හිතේ වලිගේ එන්න හිතන හිතේ කකුලට පෑගෙන්නේ නැහැ. ඒ දෙන්න සම්පූර්ණයෙන්ම කාලය වශයෙන් වෙනස්. මේක තියා බලනකොට පේනවා. ඒ තිත් අතර කවදාකවත් ගැටුමක් නැහැ. ඒ වගේ හිතවිල්ලක් ඇවිල්ලා ගියාට ඒක කවදාකවත් වලිගේ පැටලෙන්නේ නැහැ. ඒක හියයි මේ ආසවස සිටියේ. ඒව තන්නේ කරම ස්වාධීන ස්වායක්ත සංසිද්ධි. මෙන්න මේ විදියට අරමුණක් දිහා බල්ලා අරමුණ පිළිබඳව විස්තර කරන්න නම් මේ අරමුණ මම වේවා මගේ වේවා සුබ වේවා අසුබ වේවා නෙවෙයි. අන්නේ දෘෂ්ටි නැතුව මේක විස්තර කරන්න පුළුවන් ඒ අරමුණක් එනකොට ඒ අරමුණ රංගණය අනිවාර්යයෙන්ම ළඟ තියෙන අරමුණට වැඩිය වෙනස්කමක් පාන. ඒකයි අරමුණක් වෙන්නේ අපිට. කදාකත් අරමුණ දෙයක් සමාන ඒ වෙනස්කම ආකාර කීපයකට පෙන්වනවා. අරමුණ මතුවෙන ආකාරයක් තියෙනවා. අරමුණ මතුවෙන සටහනක් තියෙනවා. අරමුණේ ස්වභාවික සුවිශේෂ ලක්ෂණයක් තියෙනවා. තමාට ඒක අරමුණ මතුවෙන්නේ අපිට මේ අපි හිතමු රවුම් හටියට පේනවා. සමහර එකක් ත්‍රිකෝණාකාර හැඩයට පේනවා. සමහර එකක් රොම්බථාකාරය පේනවා. ඒකට කියනවා සටහන කියලා. ඊට පස්සේ රවුම් හැඩේ ඇද වෙනවා පේනවා. වලලු වලලු යනවා පේනවා. රැලි තරංගමාලා නගිනවා පේනවා. ඉහළ පහළ යන ප්‍රස්ථාර වගේ පෙන්වනවා. විවිධාකාර ආකාර පෙන්වනවා. මේ හැම ආකාරයක්ම හැම සටහනක්ම අරමුණට ආවේනිකයි. එනිසා මේ අරමුණු දෙකක් අතර වර්ගීකරණය කරන වෙනුවට ඒ අරමුණ රංගන රංගපෑම අරමුණේ භූමිකාව හොඳට බලන්න පුළුවන් හැම අරමුණක්ම ධර්මතාවය. එකම අරමුණකවත් නැහැ මේ අපිට දුක් දෙන්න ගතියක් ඕ අපිට නිවන් දකින්න ඕන ගතියක් නැහැ. මේ මේ විදිහට අරමුණ දිහා බැලීම හුද්දු භෞතික විද්‍යාව. මේක මේ ආගමක්වත් ධර්මයක්වත් නෙවෙයි. මේ අරමුණ මතුවෙච්ච එකනාගේ තටහන මෙහෙමයි ආකාරය මෙහෙමයි යා අනෙක් එකනට වැඩිය හැම වෙලාවෙම සුවිශේෂීතාවයක් පෙන්වනවා. අරයට වැඩිය වෙනස්. ඉස්සලා ආපු ආසතර පස්සාසි ආසත් පස්සාසි වෙනස්. ඉස්සලා තිබ්බ වමට වැඩිය දෙවෙනි වම වෙනස්. ඒ හැම වෙලාවෙම කැපී පෙනෙන්න හදනවා. අන්නේ එක එකක් සටහන වේවා, ආකාර වේවා, සුවිශේෂී ලක්ෂණ වේවා. දක්නාසුලුව බලන්න නම් සාමාන්‍ය කණ්ණාඩියක් දාලා බෑ, මයික්‍රොස්කෝප් එකක් දාලා බලන්න. මයික්‍රොස්කෝප් එකක් ගානට හිත සුවිශේෂී වෙන්න පටන් ගන්නවා. පෙන්වන්න පටන් ගන්නවා මේ එකින් එක අපි මේ වැලි ටිකක් කරන්න බැලුවොත් වැලියට දෙකක් සමාන නැහැ. කොච්චර ලෝකේ තියෙන වැලි තලාවක් කරන්න බැලුවත් සමාන වැලියට දෙකක් ගන්න බෑ. සටහනින් වෙනස්. වැඩ කරන ආකාරයේ වැලි ටිකක් වතුරට දැම්මට පස්සේ කොයි එකද ඉස්සලම තැම්පත් වෙන්නේ දෙක තුන ආකාර හැමදාම වෙනස්. මෙන්න මේ විදිහට මේ බලන දෙයි, මතුවෙච්ච දෙයි, ආපాతගත වෙච්ච දෙයි, මුලිච්ච වෙච්ච දෙයි මෙන්න මේ සටහන තියෙනවා. මෙන්න මේ ආකාරය තියෙනවා කියලා බැලුවොත් ඒ බලන සටහන සහ ආකාරය එක නෙවෙයි කියන්න වෙන කිසිම జగතෙකුට බෑ. මොකද ඒක ඒකටම ආවේනික දෙයක් වෙන්නන්නේ. ඒකට අපි දැනුවක් ලබනවා කිසි කෙනෙකුට ප්‍රතික්ෂේප කරන්න බැරි එක. බ්‍රහ්මියෙකුට, දෙවියෙකුට, මාරයෙකුට කාටවත් බෑ. මොකද අපි ඉඳුරන් ගෝචර කරලා මතුවෙච්ච දේ බලන්නේ. හිතපු දෙයක්වත් බලාපොරොත්තු වෙච්ච දෙයක්වත් නෙවෙයි. මෙන්න මේ විදිහට හිතුම් පැතුම් පැත්තක දාලා බලාපොරොත්තු පැත්තක දාලා ඇති දේ ඇති හැටියට දකින්න එක දකින්න නම් දෘෂ්ටි තියෙන්න බෑ. ඒ බලන මොහොතකටවත් මේකට නම් වණක් දාන්න එපා. මේකට කතන්දර ගොතන්න එපා. මේක වැල්වට අරන් දාන්න එපා. තියෙන දේ තියෙන හැටියට කියන්න. මේ කදාවත් බෑ කියන ආර්යයන් වහන්සේට විතරයි ඇති හැටියෙන් ඇති දේ කියන්න පුළුවන්. ආර්ය ව්‍යවහාරයේ තියෙනවනම් ඒක ප්‍රශ්නයක් නෑ. ඒකට මේ රිසර්ච් එකක් කරලා තිබුණා මේ මේ මම හිතන්නේ ඇමරිකාවේ IMS එකේ Insight Meditation Society එකේ ටෙලිවිෂන් ස්ක්‍රීන් එකත් උඩ තියලා ඒකත් විනාඩියකට චිත්‍ර රාමු 60ක් පේන්න ආදිනවා. එක එක එක එක එක එක එක පාට වෙනවා. එක චිත්‍ර රාමුවක් විතරක් දෙසරක් පෙන්නනවා. අන්ත ඔක්කොම වෙනස් වෙනවා. මේකල කියනවා මේක බලලා චිත්‍රාම 60ක් වෙනස් වෙනවා තප්පරේට මොනවද ප්‍රකාශය වායි කියලා. මාර්ගඵලයක් ලැබුවෙකනාට විතරක් එක චිත්‍රාමය දෙසරක් ආවයි කියලා කියන්න පුළුවන්. අනිත් එක්කනට ඒක අල්ලන්න බෑ. යාට අර ඇවිල්ලා ගියාට මොලේ ඒ ධාරණ ශක්තිය නෑ. අන්නේ වගේ මේ හිත එක අරමුණකට දාලා ඒක හරියට පිරිසුදු කරන්න ගත්තාම ඒක ඇති වෙන්නේ විසුද්ධිය. ඒන තියුණු භාවය මනුස්සයිත උප්පත්තියම තියෙන එකක් හදාකත් වැඩ ගන්න ටිකක්. අපි මේ අරමුණු රාශියක් දාගෙන පිස්සිගේ පලාමල්ල වගේ අනාගෙන ඉතින් කොහෙද අනාගාමි වෙන්නේ එතකොට මේක මේ අනාගන්නේ මෙතනම එක එකකට එකක් කරගෙන එකක් වෙන් කරලා දැනගන්න පුළුවන් ගතිය ගත්තොත් ඒක අපි ළඟ හැම කෙනාගාම තියෙන කෙනා ඒකට ධර්මයට ගරු කරන්න ඕන අපි ඒකට නිහතමානී වෙන්න ඕන වෙලා බැලුවොත් පේනවා හැම අරමුණකටම වෙනම සටහනක් වෙනම ආකාරයක් වෙනම සුවිශේෂී ලක්ෂණ වර්ගයක් තියෙනවා. එකක් හෝ සුද්ධ කරගත්තට පස්සේ ඒකට සාපේක්ෂව අනිත්‍යවා කියනකොට මේවා වෙනස් වෙන්නේ එකක ඉඳලා එකකට අපි භාවනා කරන හින්දා නෙවෙයි. අපි භාවනා නොකරත් මේක වෙනස් භාවනා කරනකොට වෙනස් අපි හිතනවා දෝෂයක් කියලා. දෝෂයක් නෑ. යම් දෙයක සටහන් ආකාර සුවිශේෂ ලක්ෂණ දැක්කනම් ඒ තරමට ලඟ වෙලා බලනකොට මේක සීඝ්‍ර කරකැවීමක සන්තතියක බලුවමනක ගොජේක තියෙන බව තේරෙයි. ඒක තේරුම් ගන්න පැය ගණන් භාවනා කරන්න ඕනේ මේ අවබෝධ දැනගෙන කරනවා නම්. දන්නේ තියෙකන පැය නෙමේ බුද්ධ වර්ෂ ගානක භාවනා කරත් එයා ඒ වෙනස් වීම පිළිගන්න කැමති නෑ. ඒකට ප්‍රතික්‍රියා කරනවා, චෝදනා පත්‍ර ලියනවා. මොකක් කරේ එකක් මේ මෙහෙම කියත හැකි එක. අපි කියන මේ මහතින් මීටර් ගල ගල කියන්න ගන්නකෝ. ওই ගල ළඟට අපි ඈතින්ලා දුරීක්ෂයක් දාලා බැලුවොත් අපිට පේනවා මේක මායින් ගල රාජසිංහ රජුරු ඉන්න කාලෙත් ඔක තිබිලා තියෙනවා මේ මේ දිස්ත්‍රික්ක දෙක වෙන් කරා. පළාත් සභාත් වෙන් කරා. දැන් ඒ ගල තියෙනවා. නමුත් ওই ගලට දුරීක්ෂකින් බලන වෙනුවට ළඟට ගිහිල්ලා මයික්‍රොස්කෝප් එකක් දාලා බැලුවොත් පස්කුණයක් ලොක් කරලා ඒ ගලේ ඉතාම පුංචි කොටසකට හිත යොදපුවාම ඔන්න ඒකේ මතුවෙට පේනවා. ඔක 10 ගුණයක් ලොක් කරලා බලන්න. 40 ගුණයක් ලොක් කරලා බලන්න. බලනකොට මොකද වෙන්නේ? අර බලාන ඉන්න එක ලොක් කර කර ලොක් කරලා පෙන්වනවා. ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකකට දාලා බැලුවොත් ඕක ඇතුලේ ඒ බලන කොටසේ අංශු මොන්න තරම් වේගෙන් කරකැවෙනවා. ඒක බලන්න පුළුවන් ද දුරෙක්ස් එකේ. කාට හරි කියන්න පුළුවන් නෑ නෑ ඒ ගලේ අංශු කැරකෙන්නේ නෑ කියලා. තියරි එක දන්නවා. ඒක ඇහැට වදින්න නම් එක තැනකට චලන වික්ෂයක් නෙවෙයි නිශ්චල අනිශ්චයක් දාලා ලොක් කරලා ලොක් කරලා ලොක් ඒකට කියන්නේ zoom in දාපු ගමන් ඒක ඇතුලේ තියෙන විශාල කැරකෙන අංශු ගානක් ඒක දැකපු එක්කනට තියෙනවා මේක ඇතුලේ දූවිල්ලක් තියෙන්නේ නමුත් පිටේ ඉඳලා බලනකොට ඔලුව ගහගෙන මැරෙන්න පුළුවන් ගලක් තියෙනවා ওই වෙනස කාටද මේක ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් එකක් මේක මේ මායාවක්වත් කාටරි මේ දෘෂ්ටි මායාවක්වත් නෙවෙයි ඕනම කෙනෙකුට ඒ ගල අරගෙන පස් ගුණයක් ලොක් කරලා දහ ගුණයක් ලොක් කරලා සිය ගුණයක් ලොක් කරලා ඉලෙක්ට්‍රෝමයිකල් 3000 ගුණයකට ලොක් කරනවා. එලිකුවට පස්සේ මේක ඇතුලේ තියෙන දඟලන අංශු. ඒ ගල ගත්තත් අර දොලට ගිහිල්ලා වතුර බින්දුවක් ගත්තත් එහෙම නැත්නම් රිලෙවෙක් කරන්න බැලුවත් ඔක්කොගෙම තියෙන අංශු ටිකක් විතරයි. නමුත් මේකට රිලෙව කියනවා, අරකට වතුර කියනවා, මේකට ගල කිය. හොඳට ලං කරලා බැලුවොත් මගේ තියෙන සම්තතිය. මහා ක්‍රියාරාශියක් තියෙන. ඒ ක්‍රියාරාශියේ මේ චීන කන්නඩි දාලා පෙන්වන්න පුළුවන්. දැන් භාවනා කරනකොට චීන කන්නඩි නැතුව පේනවා. කවදාකවත් කවුරුත් හිතන්නේ නැහැ. අපේ ඇහි ඒ තරම් ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකක් තියෙනවා. මොකක් දිහා බලන විට හොඳටම ආනාපානේ බල බල බල බල ළඟට ගියොත් මේක ඇතුලේ තියෙන්නේ ගොජයක්. මේක ඇතුලේ තියෙන්නේ කම්පන වේගයක්. මේක ඇතුලේ තියෙන්නේ ඝර්ෂණ මේ මේ ශක්තියක්. ඒ ශක්තිය දකින්නට අර නම දාන්න බෑ. අරණම දානකොට ශක්තිය දකින්න බෑ. මෙන්න මේ වගේ හැම දෙයකටම දෘෂ්ටි කෝණ දෙකක් තියෙනවා. එකක් තමයි අර සුවිශේෂී එකක් කරන හොඳටම ලොක් කරලා බලනකොට. එහෙම නැත්නම් මුළු ලෝකේ ඒකට තියෙන තැනයි. ඒකට කියන පද්ධතිය බලනවා සහ එක අංශුවක් බලනවා කියලා. ආහන්නේ දෙක බලනකොට පේනවා අපි මෙතෙක් කල සංසාරේ කොට කතා කරලා තියෙන්නේ. ඉතිහාසයේ කියවලා තියෙන මේක බලන්නේ නැතුව බැලුවා නම් ඇති හැටියට දැක්කා නම් මේ ඔක්කොගම තියෙන්නේ මේ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, පොසිට්‍රෝන කියන දේවල් මිස ඒ ඉලෙක්ට්‍රෝනේ දන්නෙත් නැහැ මම ඉන්නේ ගලකද කියලා. ඒ ඉලෙක්ට්‍රෝනේ දන්නෙත් නැහැ මම ඉන්නේ වතුරකද, පණ තියෙන එකද, ගෑනුවෙක්ද, මිනිහෙක්ද කියලාවත් දන්නේ නැහැ. ඉලෙක්ට්‍රෝන්ට එහෙම කතා කරන්න පුළුවන් නම් ඔන්න මැණික් කලක් අරගෙන අවු වෙලා කරේනවා. කක්ක වෙච්චාම වැසිකිළියට දාන්න. එහෙම නැත්නම් මේක හොඳ දේ නරක දේ කියනමුත් ඉලෙක්ට්‍රෝන වල කිසිම දවසක එහෙම වර්ග ભેදයක් නැහැ. නමුත් ඒකට නම් වණන් දුන්නට පස්සේ අපි රණ්ඩු කරන හැටි, දේශ සීමා අරගෙන එකෙක් එකෙක් මරා ගන්න හැටි, ඊර්ෂ්‍යා කරන හැටි, වාද කරන හැටි දකින්නට පේනවා දුට්ටි වල තියෙන පටලැවිල්ල කොච්චරද කියලා කියනවනම් නොදකින්න තරමට රණ්ඩු කරනවා. දැක්කට පස්සේ පේනවා මේ වගේ තියෙන්නේ පුදුමාකාර සන්තතියක් ගලණයක් තියෙන්නේ බුදුරජාණන්සේ මේක දකින්නකන් හිටියේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රක්මකේ සත්සමන බ්‍රාහ්මණේකේ දේව මනුස්සකේ මම දැක්කේ නැත්තාකල් මම කිව්වේ නෑ මම සරුවඥයි කියලා මං අද දැක්කා මං අද කියනවා මම සරුවඥයි කියලා මේක බලලා කතා කරපල්ලා ඔක්කොම කලන්න බෑනේ එතකොට අපිට එකක් අල්ලන්න වෙනවා එකක් අල්ලන එකට ලං වෙලා බලන්න බලන්න බලන්න කොයි එකෙන් පටන් ගත්තත් පිම්බීමෙන් කීට පටන් ගත්තත් වමෙන් දකුණෙන් පටන් ගත්තත් පස්සස් පස්සස්ේ පටන් අරගත්තත් කරගෙන කරගෙන ළඟට යන්න යන්න ආසන්න වෙන්න වෙන්න අරමුණයි භාවනා කරන හිතයි ලං වෙන්න මේකේ තියෙන නිකන් දුමාරයක් විතරයි මේකේ තියෙන්නේ ප්‍රවාහයක් විතරයි ඇස්ස දහ ගන්න බෑ එනිසා කියනවා ඇස් අදා ගන්නට බැරි ලෙස රූපේ ක්‍රමෙන් මැකී යනවා. මගේම ගීයක් නැලවිලි සුවරෙන් ඈතින් මතුවෙනවා. ඉරට හඳට නොකියා වර රාසේ කාලේ වියකෙනවා. ඕනෙම අරමුණක් ළඟට කියලා බලනකොට මගේම ගීයක් නැලවිලි සුවරෙන් ඈතින් මතුවේ. හැම අරමුණකම තියෙන සමාන ගතියක්. පෞද්ගලික ලක්ෂණ වශයෙන් බලාගෙන සන්තතියට යනකොට පේන්න පටන් ගන්නවා මේක ඉසුඹුලන්ඩ චිත්තක්ෂණයක් නැතුව අනිත්‍යයි. වෙනස් වෙනවා වෙනස් වෙනවා වෙනස් වෙනවා. ඒක බලාන ඉන්න එකක් දුක. ওই කමඨාන් සුද්ධ කරනකොට කන්දස් ක්‍රියාව තියෙන්නේ. චරිචුරු තියෙන්නේ අඳා හොගෙද තියෙන්නේ. ඔක්කොම ලියන්නේ කුණු වෙච්ච පිලුණු වෙච්ච මේ මේ ඇම්බුල් රසටනේ ලියන්නේ. ඕක තමයි දුක කියන්නේ. ඒක කමඨාන සුද්ධ කරනකොට මේක කීවන මනුස්සයවත් hina වෙනවද කියලා බලන්න අට කරගෙන මුණ කියවන. මොකද ලියන්නේ ඔක්කොම ඇඹුල් වැරදිච්චා වැරදිච්ච ඉතින් ඕක තමයි දුක කියන්නේ සාංශ මේක නැති කරලා දෙන්න පුළුවන්ද කියලා අහනවා අනේ සාංශ කොහොම හරි කරලා මේ වේගෙන් ඇවිල්ලා දුකක් ඇවිල්ලා යනවා මේක නැති කරා මේ කියන දේනේ නු බුද්ධ ආගමේ නැතු ඵලයන් ගිහිල්ලා දෙයියෝ අදාහගනින් ඒක ස්ථිරයිනේ මේකේ තියෙන දුකනේ ඒක එනකොට බලන්න අපිට කරප්පන් එන හැටි අපිට මේ වක්කාර වෙන හැටි රෑ හීනෙන් හඳේ පැනලා යන හැටි. ඒක ඉච්චර දුරස්ත දෙයක් නෙවෙයි. හොඳට බැලුවොත් අරමුණක ඉසුඹුලන්න බැරි තරම් මේ අලු ගොඩකට ගලකින් ගැහුවා වගේ විසිරිච්ච ගතියක් තියෙන. ඒක කොයි වෙලාවට වැටුනොත් ඇයි කියලා අහන. වැටුණොත්. ඒ වැටෙන පාර තමයි මේ ditthi visuddhi කියන්නේ. මෙතන ඉන්න කාටවත් ඔක දැකලා නැති කෙනෙක් නැහැ. නමුත් ඒගොල්ලෝ ඒකට ඇපනූල් ගැට ගන්නවා එම දකින්නකොට. සෙත් කවි කියනවා. පිරිත් නූලක් ගැට ගන්න බෝධි පූජාවක් දෙනවා බලන්නකො බලාන ඉන්නකොට ඔක්කොම නිකන් හෙල්ලෙන්න පටන් ගත්තා. මේක මේ සීසෝ මේ මේ සීසෝපීනියක් දන්නෙත් නැහැ. මේව නැත්තම් ඩිමෙන්ෂියාට ඉන්න දන්න එනවා දන්නෙත් නැහැ. ෂෝට් මෙමරි ගිහිල්ලක් දන්නෙත් නැහැ. මේ තුන් දිනක් මං ගිය පාර ගියපස්සේ ටොරොන්ටෝ කියලා කියන කොච්චර බණ ඇහුවත් මං සයිකියාට්‍රික් කෙනෙක් ගාට ගියා ස්වාමීන් වහන්සේ. ගිහිල්වල බැලුවලු ඇහුවලු කෙනෙක් බලන බලනදී මේක හෙල්ලෙන්න පටන් ගන්නකොට සයිකියාට්‍රික් වල ලෙඩක් පේන්න නැහැ කිය. මං කෝ අනිත් වගේ අමණෙක් බොල මෙච්චරත් බුදුරජාණන් වහන්සේ මේ ditthi visuddhiyak සඳහා මේ දකින දේ නිට්ටයයි සුඛයි සුබයි කියපු දේ මේ තරම් දඟලන කම්පන වෙන්න හදනකොට මේ දෘෂ්ටිය පිරිසිදු වීමක් ditthi visuddhiyak ditthi පාරිශුද්ධියක් කියන්නේ මොන තරම් සද්ධාවක් තියෙන්න ඕනද කියලා හිතන්න. දැකපු නැති එක්කෙනෙක්වත් නැහැ මෙතන. නැත්නම් ඒක වෙනකොට මේ දෘෂ්ටියකින් තොරව එනිසා මේකට ලස්සන්න මට ධම්මික හඳුරෝ කිව්ව ඒ දවස්වල 77 හැම දිට්‍යයක්ම මිත්‍යා දෘෂ්ටියක්. දෘෂ්ටියක් නැතුව බැලුවොත් ඒක තමයි සම්මාදී. ඒක තමයි පළල් දිට්ඨිය. නිසා કોઈ දිට්ඨිය තිබ්බත් මිත්‍යා දෘෂ්ටි. අද්දිට්ඨියට විතරයි සම්මා දිට්ඨියක් කියලා කියන්නේ. නිසා තියෙන ඔක්කොම දිෂ්ටි පැත්තකට දාන්න. අපි අස්ස කරන හැම කෙනෙක්ම දිට්ඨියක්. එයා ඒක ඔප්පු කරලා දෙන්න තමයි ඕ නටන්නේ. ඉතින් ඌත් ඕනේ දිට්ටියත් ඕනේ ඔක්කොම පැත්තකට දාපම ඉවරයි. බබයි බේසමයි ඔක්කොම පල්ලි කන්දෙන් බල්ලට ඉකොලා. බබා තියාන වතුර ටික විසි කරනවා බේසම තියාගන්න නෙවෙයි. බබයි බේසමයි වතුරයි තේරම විසිකොලා දානවා. ඒකල බලන්න මේ හුස්ම දිහා බලන්න ඔය මොන දිට්ටියක්වත් ඕනේ නැහැ ඒක ලබන්න චිත්ත විසුද්ධි සීල විසුද්ධි අවශ්‍යයි. ඊට පස්සේ ditthi විසුද්ධියකින් තොරව මේ පෙන දේ දැකලා නැතිකම නෙමෙයි ප්‍රශ්නේ. මේකයි කමඨාන් සුද්ධ කරනකොට කියන්න ඕනේ කියන එක. කද්දාකවත් එන්නේ නැහැ. එහෙමම කියන එක හරි නෑ. සමහරු අතින් කියවෙනවා හැබැයි වැරදිලා. මොකක්ද මට වැරදිලා තියෙනවා ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙම එක හෙල්ලෙන්න පටන් අරගන්න දැන් මම මොකද කරන්න? කණුවක් හයිය ගහගෙන තියන්නේ ඒකේ හෙල්ලෙන්න තමන් ඒ වෙලාවේ. නැත්තම් සූර්යයක් දාගන්නද බෙල්ලේ එහෙම නැත්නම් ඒ වෙලාවට විතරක් කතරගම දෙයිය පොඩ්ඩක් සීපත් කරගන්නද නැත්නම් බුද්ධ අනුසතිය නැත්නම් දේව අනුසතිය නැත්නම් සංඝ අනුසතිය කරලා මොකද ගැස්සිල්ල හරි නෑ වගේ පාටක් එන්න තියෙනවා මොකද කියන්නේ ස්වාමීන් වහන්සේ සමහරු රෑ එකට ඊමේල් ලියන්නේ. නින්දක් ඇත්තෙම නෑ ස්වාමීන් වහන්සේ ඔක්කොම හෙල්ලෙන්න පටන් අරගත්තා මහත්යටත් ඇහිද කියලා බයක් තියෙනවා මම මේ ඔබ වහන්සේට මේ ලියන්නේ අනේ සමා වෙන්න කියලා අන්තිමටම ලියනවා ඉතින් මටත් හිතෙනවා අනේ ඒ කොයි කොනක හරි කමන්නේ කවුරු හරි භාවනා කරනවා නම් දෘෂ්ටි ඍජු වෙනවා නම් සතෙක් ගැහැව හැරියා වගේ යනවා බඩ යන්න බෙහෙත් බිව්වා වගේ සූ ගාලා කෙලින් කරන්න බැරුව බඩ යනවා මොකක්වත් හිටින්නේ මේකට ලෑස්තිද? එහෙම නැත්නම් අර ගෙනාවු පොඩි පිටින් ආපහු ගෙදර යන්නද බලාන ඉන්නේ. මේක ඇතුලේ එහෙම ගන්න දෙයක් නැහැ. මේක ඇතුලේ තියෙන්නේ මේ සන්තතියක්. මේක ඇතුලේ තියෙන්නේ චලන ගොඩක්. මේක ඇතුලේ තියෙන කම්පන ගොඩක්. ඒ කම්පන චලන දැකීම ඇපනූල් දාන්න ඕනේ වැඩක්ද? සාන්ති කර්ම කරන්න ඕනේ වැඩක්ද? බෝධි පූජා තියෙන වැඩ නැත්තම් බුදුහාමුදුර කිව්වේ මෙන්න මේකයි. උකට ටික ටික ටික ටික ඒක එනකොට හොඳ සද්ධාවෙන් හොඳ සීලෙන් හොඳ සතියෙන් නැවත නැවත ගිහිල්ලා බලන්න. මොකද මේක නැවත බැලිය හැක්කක්. ඒකට උදාහරණ කියන්නේ අනුපස්සනා කළ හැක්කක්. එසි ලොකු ස්වාමීන් වහන්සේ කියලා ඉන්නකොට කියන්නේ භාවනා කරනකොට එහෙම මොනවා හරි ආවනම් කමඨාන සුද්ධ කරගන්න ප්‍රශ්න නැහැ හොඳයි. එහෙම නැත්තම් උකට නැවත කරලා බලන්න ඉවරයි. එකම උත්තරයයි තියෙන්නේ. උරගා බැලීම නිසා එකම උත්තරයයි තියෙන්නේ. මේක නැවත කරලා බලන්න. එතන අනුපස්සනා කියනවා අනු අනුපස්සනා කියලා කියනවා නැත්නම් විපස්සනා කියන. ඒ දැකපු දෙයට ආයි වෙන්න අරින්න. අපිට කරන්න බෑ කාය ජීවිත ආසාව නිසා. මේක අංශභාගයට එන්න හදනවද දන්නේ නැහැ. එහෙම නැත්නම් ඩිමෙන්ෂියා වලට යන්න හදනවද දන්නේ නැහැ. එහෙනම් මේ බ්ලඩ් ප්‍රෙෂර් නැගලා ගිඩිනස් දන්නේත් නැහැ. එහෙනම් දැන් සුගර් නැගලා ඉවරලා වෙන එකක්ද දන්නෙත් නැහැ. ඒ නිසා කියනවා සාංශ පොඩ්ඩක් අපට අංශෝද ගන්න පමාවේ මම ડોක්ටර් පොඩ්ඩක් හම්බෙලා ඉන්නම් කියලා. ඉතින් මම කියනවා අනේ හොඳයි. පුළුවන් නම් ගිහලා සයිකියාට්‍රික් කෙනෙකුත් හම්බෙලා ඉන්න. මම මම භාවනා කරන්න හදනකොට මම යන්න හදනකොට අපේ ලොකෝය කතා කරලා කිව්වා ම පොඩි මල්ලේ මම ඔබට එකක් කියන්නම්. ඔබ සයිකියාට්‍රික් කෙනෙක් ගාඩ ඵලයන් කිව්වා. මේ කාලේ කරන්න පුළුවන් එකක් යවෝ කියලා. පිස්සුද කියලා. ඊට පස්සේ මම කරා ඒක මට ප්‍රශ්න නැහැ. ඔයා ගෙවන්න ඕන සයිකියාට්‍රිට. ඔයා ගෙවන්න ට්‍රාන්ස්පෝට් ගෙවන්න ඕන සයිකියාට්‍රික් කේන්දේ දෙන්නම ආව. යා. මේව බලන එකට කියන්නේ මිනිස්සු පිස්සු කියන්නේ අපිට පිස්සු කියලා. මෙහෙම දෙයක් දිහා බලනකොට ඒ දේ හැඩේ වෙනස් වෙනවා දැකීම ඔළුව නරක් වෙලයි කියලා. ඒ තරම් නිත්‍ය සංඥාවකින් හැඩගැච්ච ලෝකයක අපි මේ ජීවත් වෙලා භයානකම අපරාධය අපේ දරුවන්ට මේ කුණු හරපේ උගන්නලා උමුත් ඒ ලනුව කෑවට පස්සේ දෙමව්පියෝ සතුටින් මිය යනවා. එන ගහපන් ගණන් බලාපන්. අර එකයි ඊගාවේ කටත් ඒ ලනුව දෙනවා. බුදුරජාණන්සේ කොච්චර කෙරුවත් තනි වන් මෑන් ආමි කතා කරලා එනවා කොච්චර ඔබලා ඉස්තර කරන්න ගියත් ඔගේ තියෙන අනිත්‍යත්වය ඔගේ තියෙන දූවිලි ගොඩක්. ඔය දෙන කම්පන චංචල ටික ඒක බලනකොට දුකයි තමයි. හැබැයි ඒක පුතේ උඹේ නෙවෙයිනේ. අනුන්ගේ දෙයක් නේ. මොකටද ඔකට හිතනක් කරගන්නේ? ඔක කම්පණේ දැකපන්. අනිත්‍යත්වයක් දැකපන්. මගේ නෙවෙයි. ඔබ එන්නේ ඉස්සලත් ওই කම්පැනි තිබුණා ලෝකෙම වැටලා ගියාට පස්සෙත් තියෙනවා. මොකටද නටන්නේ? අන්නේ ඒ එතෙන්ට යනකම් යන්න පුළුවන්. මේක දැකලා මේ මම නිසා රංගන රංගන යන්නේ නෙවෙයි. මේ මට පෙන්වන්න කරන මායමක් නෙමෙයි මේ ස්වභාවය. මට ඒ වාසනාවට මම මේකට දෘෂ්ටි දාන්න නැතුව කතන්දර ගොතන්න නැතුව තේමාවල් දාන්න නැතුව මේක දිහා බලාගෙන ඒ බලාන ඉදිල්ලට බුදුරජාන්සේ සඳහන් කරන්නේ බලාන ඉන්න ඇස් ඇත්තේ නමුත් පොට්ටෙක් වගේ. ඇහෙන දේ ඔක්කොම නිකන් කම්පන චංචල තියෙනවා. එතකොට යාර තේිනවා මේ කිසිම දෙයක් මට කතා ආමන්ත්‍රණය කරනව නෙවෙයි. හැබැයි මේවා ඔඩොක් වේ දාන කනවා කනවා කියන එක තමයි ගෙදර දොර ජීවිතය කියන්නේ. අන්න පුළුවන් දැන් මේ කණින් ඇවිල්ලා ඒ කණේ යන්න ආරින්න. එතකොට අහපන් දේවල් බීරෙක් වාගේ. එතකොට ගන්ධ නාසයේ දිව කය රස කය ගොඩක් තියෙයි ඔක්කොටම අරමුණ ඇවිල්ලා යයි. ඒක දිහා බලාන හිටපන් අන්තභාගෙ වෙච්ච කෙනෙක් විදියට. බැන්නම් මලමිණියක් විදියට. අන්න එතකොට තේරෙනවා අන්නේ ඒ ඒ ඒ ආකල්පේ ඒ හික්මීම ඒ ශික්ෂාව කියන්නේ යමක් නොකර සිටීම. සියල්ල පැහැදිලි වෙන්නේ යමක් නොකර බලා හිටියොත් විතරයි. යමක් කරන තාක්කල් අපි මොකද්දෝ අවුලක් ඇති කරනවා. අනනවා. ඒ නිසා කොච්චර කාලයක් යයිද මේ දිච්චි මොනවාක්වත් නැතුව යමක් දිහා බලන ගැන මොනවාක්වත් නැතුව වෙන දේ වෙන හැටියටම කියන මෙන්න මේ අරමුණ මම දැක්කේ. ඒක කොහොමද මම මුලිච්ච කරගත්තේ මෙච්චරයි මම දැක්කේ. ඕක නිවන් ලැබුවේ කනත් ඔච්චරමයි දකින්නේ නිවන් ලබන් ඉන්නේ කනත් ඔච්චරයි දකින්නේ පුතත් ජනත් ඔච්චරයි දකින්නේ. පුතත් ජනයෙන් කතන්දර හදනවා. නිවන් ලබන හදන එක නම් පොඩ්ඩක් කතාව පැත්තකට දාන්න ලැබුවේ එක නම් තියෙන. ඔකට කතන්දර හදන්න නැතුව වෙන දේ දිහා බලන්නේ ඉන්න නම් අපි එක අරමුණක හෝ සිද්ධ වෙන සංසිද්ධිය ඇති වෙන හැටිය මුලැමැදාක හොඳට බලන් ඉන්නවනම් සාමාන්‍ය ආප්තෝපදේශයක් විදිහට කියන්න බලව ඕනම දෙයක මුලැමැදාක දකින්නවනේ ඒකට විපස්සනා කියලා. ඕනම දෙයක මුලැමැදාක දකින්න විපස්සනා කොතනක හෝ අග දකින්න ඉස්සලා ඇඟිල්ල දැම්මනම් සංසාරේ. මොනම හෝ සිද්ධ වෙන දෙයක ඉවර ඉවර වෙන්න ඉස්සලා අපි අත දානනේ මැනේජ්මන්ට් ටෙක්නික් කියලා අත දානවා එතනින් ගියාම নানা ආකාර දේවල් කියලා අත දානවා. අත දැම්මොත් ගෝරි ගොඩක්. ඒක නිසා කියනවා සමාජයේට පඬිතුයෝ මෙහෙ කරති. අතිපඬිතුයෝ එහෙ මෙහෙ කරති කියනවා. ඉවරක් වෙන්න දෙන්නේ නැහැ. ඒකට අත දාන්නේ මම මේක එක්ස්පර්ට් මට දීපන් මම කරලා දෙන්නම් කියනවා. අර අර මොකද්ද කියනවා මේ එකක් කඩතොළු මකා ගන්නට ගොතින් මට උණු විය ඔයා දෙකක් කඩතොළු හදා දුන්නයි ඉඳුරුවේ ආචාර්යා කියලා අපේ ඉන්න එක්ස්පර්ට්ලා ඔක්කොමලා මොන වැඩේටත් පැනලා දෙනවා. දීලා අනලා මහදන මුත්ත වගේ බිත්තියත් කරලා එළු වගේ බෙල්ලත් නැහැ, මුට්ටියත් නැහැ. අන්තිමට බලන. ඊට පිට මොකක්වත් නේද මොනවත්වත් මේක දිහා බලා ඉන්න පුළුවන්. ඒකට අපි කියනවා සීලය කියලා. ඒකට අපි කියනවා සතිය කියලා. ඒකට අපි කියනවා සද්ධාව කියලා. මේ මේ ආධුනිකයෙක් ගැන නෙවෙයි මම මේ කතා කරන්නේ. අරමුණක් ඉදිරියපත් වුණාට පස්සේ ඒ අරමුණ රංගනේ ඉවර කරලා යනකම් මුල මැදාග හොඳට බලන්න ඉන්න පුළුවන් නම් ඒකට තියෙන එකම බාධාව තමයි මිත්‍යා දෘෂ්ටිය. බාධාව නැත්තම් මිත්‍යා දෘෂ්ටි නැත්තම් අපිට ඒක බලන්න පුළුවන් ඒ විතරක් නෙවෙයි හරියට කියන්න පුළුවන්. මම බැලුවේ අසවල් අරමුණ මෙන්න මේ විදිහටයි මට ඒක මුලිච්චුනේ නැත්තම් මෙනෙහි වුනේ මෙච්චරයි මම දැක්කේ. කිසි කෙනෙක්ගේ සාක්ෂියක් ඕනේ නැහැ. අද්දුරු ප්‍රත්‍යක්ෂේ. ඉතින් ඒ නිසා මේකට යුත්තේදී නොකියන එක හොඳයි නමුත් කියන්න ඕනේ පොඩි ළමයින්ගේ පුදුමාකාර sannivedanaක් තියෙනවා. ඒ කියනකොට ඒ ළමයා ඒ දැකපු දේ දැකපු හැටියට කියනකොට හිතා ගන්න බෑ. වයසට නොගිහින් ඉන්නවනම් හොඳයි කියලා හිතෙනවා. වයසට යනවා කියන්නේම කක්කා. කරන්න දෙයක් නැහැ. ඔඩ්නේටි සින්නකම් කියනවා ඒ දවස්වල අනේ අවසර මේ දන්නේ නැතිකමට වයසට ගියා ලබනාත්ම නම් ආයෙ නම් වයසට යන්නේ නැහැ කියලා. මොකද මේ බුදුආන් තරම් මේ දිත්‍ති දාගන්න එක තමයි වයසට යන විශේෂයෙන්ම බෞද්ධයන්. දෙක භාවනා හරිය කට්ටිය. භාවනා කියලා කියන්නේ චිත්ත විසුද්ධිය හරියන කට්ටියට දිත්‍තිම 49ක් තියෙනවා. ඒ නැති කට්ටියට නෑ. දැන් දුවේට මතක තියාගන්න භාවනා හරියනකොට මේක ඔළුවේ අං එන ගතියක් එනවා. අංගට පුපුරන වගේ කහන්න ගන්නවා තමයි මේ දෙපැත්තේ. දැන් භාවනා හරි. මොනම දෙයක්ක් කියලා දෙන්න බෑ. කලහසුකෙන් කෙනෙක් වෙන බොහෝ නියතමානී යාට කියලා දෙන්න පුළුවන්. අන්නේ නියතමානිකම ඇති කරගන්න. ඒ සරල ගති ඇති කරගන්න මේ එල්ල වීගෙන එනකොට මතක තියාගෙන ඉන්න මේ තියෙන දෙයට ආලවට්ටම් දාන්න තු මේ චීන දෙයට ප්‍රකාශ කරනවා කියන එක බුද්ධම ආර්ය විවහාරයක්. ඒක කරන්න නම් අපි දෘෂ්ටියකින් නොත් දෘෂ්ටියකින් තොරව ඉන්න ඕනේ. ඒක ස්වභාවයෙන් ලැබෙන්නේ නැහැ. ඒක උපයන්න ඕන දෙයක්. ඒ නිසා මේකට විසුද්ධියක් කියලා කියනවා. මේකට පාරිශුද්ධියක් කියන ප්‍රධානියංගයක් කියලා කියන්නේ කලයුත්තක්. නොවුනොත් නානා ප්‍රකාර දෘෂ්ටි ඇවිල්ලා අපිට මේ දේ දැක් ගන්න බැරි වෙනවා. ඒ නිසා මම තව කෙනෙක් දකින්න දේ ගැන කතා කරන්න ගියොත් මොන තරම් පටලවිල්ලක්ද කියලා හිතන්න. මේ Taman දැකපු අස්පනා පිට දෙකවත් කතා කරන්න යනකොට මේ තරම් දෘෂ්ටි බලපානවා කියලා දැනගෙන ඒක දිහා බලනවා විතර විනෝදාංශයක් මුළු ජීවිතේම නැහැ. මම උනත් යමන් දිහා බලන්නෙම පාට කණ්ණාඩියක් හරහා තමයි. මම මොන පාට කණ්ණාඩියක් හරහා දාලා තියෙනවද කියලා බලන්න අපි තව කෙනෙක්ගෙන් අහලා බලන්න ඒක තමයි මේ පොදු කමටහන් සුද්ධ කරනවා කියන එක වෙන්නේ. මම හිතනවා අදට ඇති කියලා. ඒ නිසා අපි තවදුරටත් මේක දිගේ ඉදිරියට යන් අපි කොයි තැන්වලදී කොයි කොයි දේවල් වල දෘෂ්ටියකින් තොරව කියන්න දන්නවද කොයි කොයි දේවල් වල කොයි කොයි මට්ටමින් දෘෂ්ටි වල පැටලලා ඉන්නවද කියන එක අපේම ඇහෙන් මේ වැඩමුළුව තුළම දැක ගැනීමට අවශ්‍ය තොරතුරු තව ටිකක් තියෙනවා. අපි ඒකත් හෙට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. සීළු දිනාට මේ යහ දෘෂ්ටිය පහළ වීමට මේ තාක් කරන මේ ධර්ම දේශනා හේතු ආසනාව වේවා කියලා ප්‍රාර්ථනා